අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්මානෙන් අපි අද මේ වැඩමුළුවේ දෙවෙනි දවසේ දෙවෙනි ධර්ම සාකච්ඡාව සඳහායි කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි ඊමතක් කරපරිදි ටිකිත ප්‍රශ්න විශේෂවාලේ පටන් අරගනිමු ඉඩ ලැබෙන පරිදි ආරාධනා කරමු අනිත් සභාවින් ණයටත් ප්‍රශ්න ප්‍රකාශන පාඨ පාඨින්ම ඉදිරිපත් කරන්න කියලා ඒ ආරාධනා කරන මල්ලිකාට ලිඛිත පස්සේ සභාවට කරන්නේ. අති ගෞරවීය ගෞරවණීය ස්වාමීන් වහන්සේ අනිමිත් සමාධියේ සිට සෝවාන් මාර්ගය දක්වා ඇති මඟ පහදා දෙන ලෙස මහත් කරුණාවෙන් ඉල්ලා සිටිමි. විශේෂයෙන්ම කොහොමද අනුග්‍රහ කරන්නේ කියලා උන්වහන්සේට නිරෝගී සැප ලැබේවා. ඔබෙන් තමයි උපෝසාර සූත්‍රය පිටාක්ෂ කරන බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අපිට පොඩ්ඩක් ඉවසවලා ගන්න. ඉතිහාසයක් දවස් තුනක් යනකොට අපි ටෙමීටේ මීටේ මීටේ විතර පසන්දය හදා. ඒ නිසා මේක තමයි අටවචාක මාංශලා පෝසාර ස්වාමීන් වහන්සේ අහපු ප්‍රශ්නය සිංහට තාලා තියෙන මෙන්න මේ වචක. ඒ නිසා අපිට කලින් මේ ප්‍රශ්න අහලා තියෙනවා. ඒ පෝසාර කියන පරිප്രാජක බුදුහාමුදුරන් අහලා තියෙනවා. ඒ බුදුජානක දීපු උත්තරය තියෙනවා. අර කොච්චරක් ඒ කියපු පාළි වචන ටික සිංහලට දාගන්න පුළුවන්ද කියන එක තමයි අපි ධර්ම දේශනාවට බලාපොරොත්තු වෙන නිසා මේ දේශනාවලදී අපි අර කිව්ව වගේ පාඩට ගැඹුරට බහින්න නැතුව ටික ටික ටික ටික බස්සට කරා. අවසරයි ස්වාමීන් වහන්සේ. භාවනාවේදී ඇතිවන විවේකය සහ අනිත්‍ය සමාධිය හඳුනාගන්නේ කෙසේදයි කරුණාවෙන් පහදා දෙන්න. වෙනස විදිහට. ඔබ වහන්සේට යෝගීසුව ලැබෙනවා. වෙනස අඳුරගත්තත් නැත්නම් දෙකම හොඳයි. අනිත්‍යවාදී කියන්නේ තුන් දෙක, විවේකී කියන්නේ තුන් දෙක. ඒ නිසා හොඳට අවිවේකී වෙලාට, අපිට කරදර වෙලාට, නීවරණ වෙලාට ඒක අඳුරගන්න. ට්‍රැෆික් ජෑම් එකේ ඉඳන්දී අඳුරගන්න ටෙන්ෂන් එක. එතුමන් තියෙනවා ට්‍රැෆික් ජෑම් එක නැති වෙනකොට තියෙන වාසිය. නැත්නම් ට්‍රැෆික් ජෑම් නැහැ කියලා කොහොමද අඳුරන්නේ කියලා ඒකත් කොහොමද කියන්නේ. ජෑම් කියලා දැනගන්න තියෙන ට්‍රැෆික් ජෑම් එකට ගිහින් හිර වෙන්න. නම් එදාන තේරෙනවා කොච්චර ටෙන්ෂන්ද කොච්චර ෆ්‍රස්ට්‍රේෂන්ද. ඊට පස්සේ කිව්වා ඔන්න දැන් නම් මේකට කියන්නේ ට්‍රැෆික් නෑ ට්‍රැෆික් ජෑම් එක නැති අවස්ථාව මොකද ඒ පාර නෑ පාර නෙමෙයි ට්‍රැෆික් ජෑම් නෑ ට්‍රැෆික් ජෑම් නෑ කියලා කියන්නේ වාහන තදබලේ නෑ ඒ නිසා අපිට අඩු පාඩුවක් නෑ නේද ප්‍රශ්න වලින් පේන්න තියෙන්නේ මේ සංසාර දුක කියන එක දක්වන්නේ එතන සංසාර දුක කියන එක අඳුනගෙන නැතිව උත්තර හොයන හදන ප්‍රශ්න ගන්නට ඒක කඩාවක ගණන් හදන්න යන්න එපා ප්‍රශ්නේ මුදුවර කියවන්න ප්‍රශ්න හොඳට කියවපහම උත්තරය හම්බෙනවා. ප්‍රශ්න දැකීවල් නැතුව අර ෆෝමියුලා එකයි මේ තියරම් එකයි තම තම හැදුවට හරියන්නේ නැහැ මොකද ප්‍රශ්න බලන්න බෑ. නිසා තමයි දුක එනකොට දැකගන්න. තමයි ආශාහන එනකොට දැකගන්න. තමන් වෙනකොට ආතතිය එනකොට දැකගන්න. මේක තමයි විවේකයන් පැත්ත. ඒන දේවල් වලට අරමුණු කියලා කියනවා. අසහනයට අරමුණු කියලා කියනවා. ආතතියට අරමුණු කියලා කියනවා. දුකට අරමුණු කියලා කියනවා. අරමුණු නැති එක අනාරම්මන කියලා කියන්නේ දුක නැහැ. ඒ නිසා අපිට මේ භාවනා වැඩමුළුවට ආපු කට්ටිය මේ දුක නැති දුක දන්නේ නැති බබාලා ඉන්නවා. ඉතින් ඒකට මට මෙතන ප්‍රයිමරි ක්ලාස් එකේ යනවා දුක කියන්නේ මේකයි කියලා. ඊටදී හරි දෙදී ඔය කටේට මේ මට පුළුවන්කමක් කියනවා සුනාමියක් කියන්නේ. අනේ එතකොට අනේ එතකොට දුක කියන්නේ. ඒ නිසා මේ මූලික ප්‍රශ්නේ අමතක කරන්න එපා. උත්තරේ වට බෑ ප්‍රශ්නේ හැටියට තේරුම් ගන්න. ඒ නිසා අනිමිත්ත ඉස්සර නිමිත්ත ගන්න, විවේකයේ ඉස්සර අවිවේකය අඳුරගන්න. එතකොට ඒකේ අනිත් පැත්ත තමයි මේක කොයි එක ආවත් ඒක වෙන් කළ හැදුනේ නැහැ. මට දෙකෙන් කොයි එක ආවත් හොඳයි. ඒ නිසා අපි යන්නේ විවේකයේ ඉස්සර අවිවේකයේ ඉස්සර විවේකයට නිමිත්ත ඉඳලා අනිමිත්තට කියලා ප්‍රතිපදාවක් හිතේ හඳුනගන්න. ගරු ස්වාමීන් වහන්සේ නිවන් දැකීමට ආනාපානසති භාවනාවම කළ යුතුද? අනෙක් භාවනාවක් යම් කෙනෙකු ප්‍රගුණ කළොත් නිවන් දැකිය නොහැකිද? සිරුවන් සර්ණයි. එහෙම ඇත්තටම අධිකාරී ශක්තියක් ඇත්තනේ. අපේ තේරවාද ශාසනයෙම 40 කර්මස්ථාන හඳාන් කර තියෙන සමනේ සමතේක විතරයි. විපස්සනාවට කර්මස්ථාන සීමාවක් නැහැ. ඒක නිසා අපි මේ මෙහෙමයි. ඉතින් හරකට හොඳ මේකට හොඳයි කිය කිය එකක්වත් නොකර කටිපැනපැන හිතේට මොකක්වත් වෙන්නේ නැහැ. ඒකට කියන්නේ ඊගන්ට ඉගෙන ගන්නවා ගොඩ ඉඳලා බෑ. අතුරට බහින්න. අතුරට බහින්න තු දාන ගොඩේ ලම්බ ගහන ගොඩ තියන්න ගියාට. ජයසේ කියනවා තීරමේ වාන දහවති මේ පීන කට්ටිය වතුරෙන් පණ නැක්කට ලගිනා නැහැ. තාම වතුරට බහැපු නැති කට්ටිය අර කට්ටියට උපදෙස් දී කොට දඟි ගන්නවා. ඉතින් ඒ නිසා කොහෙන් හරි බැලගන්න ඕකක්වත් බැලගන්න. ස්වාමීන් වහන්සේ මා එක වෙලාවක භාවනා කරනකොට කය ඊටම සියුම්ම නැති තත්වයකට සම කර හැක. හුස්ම සියුම් වුවද කයෙන් වෙන්ව ඔහේ ආශ්වාස ප්‍රාශ්වාස කරගෙන සිටියේය. ටික වේලාවකින් අපට දැනෙන්නට සිදුවිය. නැකතේ ශබ්දාදී තිබුණේ. මේ තත්වයෙන් කෙනෙක් හදිසියේ මැරුණා නම් අර කියන හිත මිස කය නැති තැනකට ගොස් කාලාන්තරයක් අපතේ ගත වෙන්න ඉඩ තිබෙනවාද? නිවන් සැනසේවා ස්වාමීන් වහන්සේ. ඒ යටි බලනකොට සාධ කරපු කට්ටිය ආරි ලොකු සේවයක් කරනවා. සියලු දෙනා හරියට කිසි කෙනෙකුට දෙන්න එපා. පැත්තට යන කොහොමද කහින්න. ඔය හරියෙන් දරවහන්න. බුදුපුරන සාධ ටිකක් කරපුවාම අපිට සිත මේ සිත විතර කය නැති බබලවට යනවා. ඒ කියන්නේ මේ දන්න ටොරන්ටෝ වලට ඉන්නවා. කැනඩාවට එන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් බලන්න ඒක රැකගන්න. එතකොට ආරකට පොඩ්ඩක් බය වුණාට ප්‍රශ්නයක් නෑ. ඉතින් මේවා තමයි අපි කෙලෙස් හිතින් කියන්නේ මොනවද? කවදාකවත් නිවන ගැන නෙවෙයි කල්පනා කරන්නේ. මේ තියෙන එක ටෙම්පරරි ගම තමයි. තියෙන එක ආයෙ දැන් අර කොතර ටීල දෙන්න දාලා දාලා දින ළඟයි. ඒ විකුණන්න බැරි ඔක්කොම මෙතන කටකටස් කරලා ආයෙ හදලා දෙන්නේ. කොතරොටි ඉස්සරවට කිව්වේ මේ ෂෝටිස් පැටිස් කට්ලට්ස් කියලා. ඊකරන්ට වැඩිම ඔක්කොම හැන්දෑව එකතු කරලා පැටිස් කට්ලට්ස්. දැන් තියෙන කොතරො. ඔය තියෙන කොම කන්දාගෙන මේ හැමකට හපහපව මාත්‍ර කරවම ලකව හිටිනවා. කවදාවත් නැන්න ෆිල් කරන්නේ. ඒ නිසා භාවනා කරන්න භාවනා කරනකොට වෙනවා කරන්න බෑ. දෙන්නම දෙන්නේ ඔය එකක්ක බුදුරජාණන් වහන්සේගේ අදහස් මේ තනිකර මායя අපි මේ වෙහෙසටපත් කරන්නේ අපි දන්න දේවල් එකත මෙවත ගම තමයි මේ හැඩතල මානු කර කර ඉදිරිපත් කරන්නේ. ඒක නිසා ඔය එක සිද්ධියකින් ඔබම යන්නේ මිත්‍ර ගියත් මිත්‍ර එක සිද්ධියකින් මොන්නම වෙනසක්වත් ජීවිතේ වෙන්නේ නැහැ. ජීවිතේ වෙනසක් වෙන්න නම් ඒ සිද්ධිය ලක්ෂ කෝටි වාරයක් වෙන්න. ඒකෝට තමයි ඒක සිද්ධි වීමක් වෙන්නේ, සීසන් වීමක් වෙන්නේ, වශි වීමක් වෙන්නේ. එහෙම නැත්නම් මේ අත්දැකීම් ලැබුණ නැති කිසිම කෙනෙක් ලෝකේ නැහැ. මොනම දෙයක් අත්ම එක සැරයක් වුණාට ජීවිතේ වෙනසක් වෙන්නේ නැහැ. අපි භාවනා කරනවා කියලා කියන්නේ ඒකම ලක්ෂ කෝටි වාරයක් සිදු වෙන්නේ. භාවිත කරනවා බහුලීගත කරනවා. ඒ නිසා එක සිද්ධියකින් ඉච්ඡර කලබල වෙන්නේ නැහැ. ගරු ස්වාමීන් වහන්සේ විතක්ක විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා එකමින් සිට ඉන්පසු සුඛ ඒකාග්‍රතා දැනේ. මොහොතින් මොහොත එක් මොහොතින්ම මයින්ඩ්ෆුල් තත්ත්වය නැවතී යයි. මෙලෙස විනාඩි 15ක් පමණ ගත වේ. කරුණාවෙන් මේ අවස්ථාවේ සිහිය රඳා ගන්නේ කෙසේදයි පහදා දෙන මේ ඉල්ලා සිටිමි. ඔබ වහන්සේ දීර්ඝායුෂ. මේක ඇත්තටම මේ බරපතල වචන පාවිච්චි කරන්නේ ඉඳගෙන ඉන්නකොටද මේක වෙලා තියෙන්නේ ඇවිදිනකොටද කියලාත් නැහැ. තමන් ගත්ත අරමුණ මොකද්ද කියලාත් නැහැ. ඉතින් ඒක මේ කැන්වස් එකේ කොහොමද චිත්‍ර අඳින්නේ? භාවනා සුද්ධවට මේක මේ ඉඳගෙන ඉන්නකොට මට වෙන්නේ මම මොන භාවනාවක් කරනකොටද වෙන්නේ කියලා කියන්නේ නැතුව මේ කොහෙදෝ තියෙන වචන වලින් හසුරුවන කෝයි හසුරුවන කියලා කියන්නේ බේසිකක් නෑ පදනමක් නෑ මේක නැති කරන්නේ මම කියන කමට සුද්ධ කිරීම අවශ්‍ය නෑ මම මේ කරන භාවනාව මොකද මෙන්න මේ කරන මේ අරමුණේ ඉන්නකොට මේක උනේ කියලා ඒ පසුබිම කියන්නේ නැතුව නඩුවට අවශ්‍ය තොරතුරු නැතුව කොහොමද නඩුව සාකච්ඡා ඉතින් මේක මට හිතෙනවා මේ පොත්පත් වලින් දෙක්ක ධර්ම ඉස්සර කරන්න හදනවා අත්දැකීම් පතර ගන්න. මම කියන්නේ වෙනුවට අත්දැකීම් ඉස්සර කරන්න. මේ පොත්පත් වලින් පසට ගන්න. ඒක උදු දමනක් තියෙනවා. අත්දැකීම් කියන්නේ මේ කතා කරන්නේ ඉඳගෙන කරන භාවනාවක්ද. මොකක් මූල කර්මස්ථානය කරගෙන යනකොට මේක වෙලා තියෙන්නේ. ඒක ප්‍රීතිය දැනනකොට මූල කර්මස්ථානේ කොහොමද මට දැනෙන්නේ? සුඛය දැනනකොට කොහොමද මූල කර්මස්ථානේ දැනෙන්නේ? විතක්ක ਵਿਚාර කරන කොහොමද දැනෙන්නේ කියලා හැම කතාවක්ම අර මූල කර්මස්ථාන සාපේක්ෂව කියන්න දන්නවා කමඨහනක් උතන සුද්ධ කරන දෙයක් නැහැ. මම කිය මොනක් හඳා කරන්නද කිව්වට පස්සේ මට අමාරුයි හදා දෙන්න ගන්න. මට කිසි තොරතුරක් නැහැ මූලික තොරතුරු. ඒ නිසා ඒ ප්‍රශ්න දීවේකන කැමතිද කියන්නේ මොන භාවනාවක් කරනකොට මේක උනේ කියලා එන්න අපිට සාකච්ඡා කරන්න. නැත්නම් ආයෙසරයක් පොලයක් කරන්න කියන්නේ ඒ මුල් තොරතුරු ටික. තමයි අත්දැකීම. ඒකවත් නම් පුළුවන් සාකච්ඡා කරන්න. නැත්නම් අපි යනවා ඊගා ප්‍රශ්නයට. පින්වත් ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාවට ආධුනිකයෙක්නි. හුස්ම ඉතන පහළ වැටෙන ස්ථානය හොඳින් ප්‍රකට වේ. නමුත් ටික වේලාවකට පසු කිසිම නොදැනේ. අදවතේ ගැස්ම පමණක් ඉතා සෙමින් ප්‍රකට වේ. මේ අවස්ථාවේදී කිසිදු දීප්තිමත් ආලෝකයක්ද නොපෙනේ. අනෙක් පියවර කුමක්ද අනුකම්පාවෙන් පහදා දෙනු මැනව. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි. මේකේ මේ කිවිද කාරණා දෙකක් තියෙනවා නොතැනිච්ච නොපෙනිච්ච දේවල් කවදාකවත් පාඩකට ඇතුල් කරන්න එපා. ඒව මනෝ විකාර. පාඩකට ඇතුල් කරන්නේ දැක උදාන්න දේවල්. දෙක ආනපන හදන්නාට ගැස්මක් දැනෙනවා නම් ඒක තමයි ආනපානේ දැන්න තියෙන නියෝජනය. වෙන ආකාරයකට ගිහින් වෙන සාකරණකට ගිහින් ඒක තියෙනකම් ඒක ආනාපානයේම විස්තරයක්. නැත්නම් විපරිණාමයක්. ඒක වෙනස් වීමක්. නැත්නම් අනිත්‍ය ස්වභාවයක් කියලා. ඒ තියෙන එක අදහන්න යන එක තමයි භාවනාදී කමඨාන් සුද්ධ කරනකොට අපි තේරුම් ගන්න. ආනමන ඕනේ ඇඩයක් ගන්න. ඕනේ ආකාරයක් ගන්න. කොයි ආකාරයක් ගත්ත අරු පාර ගන්න. ඒ ඉතුරුලා තියෙනකත් ඉදිරියට නිකන් කරන්න. පින්වත් ස්වාමීන් වහන්සේ පෙරදින පැවසූ පරිදි භාවනාවට ආධුනිකයෙක් වනමා ඔබ වහන්සේ පැවසූ ආකාරයේ යම් ප්‍රමාණයකට සුළු වශයෙන් සිතිවිලි පාලනය කර ගැනීමට අදදින හැකි විය. නමුත් යායුතු දුර බොහෝ බව දනිමි. එසේ සිටිවිලි පසුපස සිත දුවන විට නැවත කය වෙත සිත යොමු කිරීමේදී යම්කම් ඉසරදයක් එන ගතියක් පවතී. එය සාමාන්‍ය දෙයක්. බුදු සරණයි. මේක නා කතා කරන්න පුළුවන් නම් බොහෝ දෙනෙක් මම හිතන්නේ අදාළතාවයක් දකිවි. මේකේ වාක්‍යයක් තියෙනවා ඒ හිතවිලි වල ඉඳලා නැවත කයට හිත ගන්න වෙලාව කියලා වාක්‍යයක්. ඒකට මේ ඉති බර ගතියක් දැනෙනවා කියන තමයි වාක්‍ය හමාර කරන්නේ. මොන අරසයි ඔය දීපිටන කන්තින සභාවට ඉදිරිපත් වෙන්නේ. මේ හිතවිලි කියලා ඒක පැහැදිලි කුටි ගිය තැනක ඉඳලා නැවත තමන්ගේ කායයට හිත ආපහු ගෙදර එන පාර කියලා කියන්නේ. අන්නේ පාර විස්තර ටිකක් අපට දෙන්නේ කියලා. ඒකට ඔය ඉස්සලා රචනයේ මුල් හරිය තියෙන ප්‍රශ්න පොඩයකට උත්තර තියෙනවා. ඉතින් කැමතිද නැහැ පිටිපස්සෙන් එනවා මේ පොඩ ඉස්සරහට එක්කෝ. මයිකල් ගා ඒ ධ්‍යාන ආස්පස්නා තුලා. මේ මයික් එකට පොඩ්ඩක් කතා කරන්න මම නැවතත් ආයෙත් මෙච්චර නෑ නෑ ඔහොම කොහොමද ඔහොම විචාර. මයික් එක දෙන්න ළඟට. දැන් මගේ ප්‍රශ්නේ මේ මම ගත්තේ වාලි කිතෝ දීලා තියෙන වාක්‍යය. ඒ වාක්‍යය එක වාක්‍යයක් තියෙනවා. මුගා හිතවිලි බහුල වෙලා අදාසිත යම් සාර්ථකත්වයක් තිබුණා. ඒකට හිතවිලි වල අතරමං වෙච්ච නැත්නම් හිත පිට ගියේ හිතට නැවත කයර ගන්න හදනකොට ඉසිකක්කු කතාවක් එනවා. ඉසිකක්කු කතාව මේ වාක්‍යයෙන් අයින් කරා. මේ නැවත ආපහු එන ගතිය ඕ නැවත නැවත ගන්න ගතිය. එතන මේ හිත පිට ගිය හිත නැවත gedර එන එක පිළිබඳ පොඩි විස්තරයක් අපිට දෙන්න. මම අම් දෙකදේව විදිනකොට කොහොමද නිකෝලි සිටිවිල්ල විතරයි මම නෝ භාවනා කරනවා කියලා කොහොම එකතනක් ගත්තාම විනාඩි තප්පර තුන හතරක් දෙකට ඉන්න පුළුවන්. ඊට පස්සේ අර වෙන වෙන සිල්ල කරලා ඔය ඉඳ දුන දුනවල දැන් තියෙන සමහරවල්ලාට දන්නවා දැන් මේ දුවන්නේ මේ භාවනා ඉදිරියට සමහරවල්ලාට ගියක් වෙලා නැහැ. සමහරවල්ලාට කප්ප 10ක් ගිහින් ඕ මම භාවනාව නෙමෙයි ඉන්නේ මේ සිල්ල පස්සේ නේද දුවන්නේ කියලා ආයෙ බහුව කයට සිත දාගන්න එන්න හදනකොට මම දැන් ඉන්නේ ප්‍රසන් මොමන්ට් එකේ කියලා එහෙම හිතනකොට තමයි එහෙම හිතනකොට අර ඇස්ති වහලෙන් හිතනකොට ඉස්සර බ්ලැක් අම් ඒ වෙලාවට නම් ඉස්සර දැක්කේ දැනෙනවා නෑ හිතට දෙකිනා නෑ මට ඔය ජීවි කිරියෙන් මම නැවත ප්‍රශ්න අහන්නයි තියෙන්නේ දැන් හිත පිට ගිහිල්ලා නැති හිතේ තියෙන්නේ ඔව් ඒක අපේ හිත පාලනයක් නෑ හිත නන්නත්තරයි නන්නත්තර හිත කොහොමද දන්නේ පිට ගියේ මම ඉන්නේ පාරෙන් පිට මම ඉන්නේ සතියෙ දෙවි මම ඉන්නේ පාරෙන් පිට මම ඉන්නේ කෙලෙකට. මම ඉන්නේ වැරදිලයි කියලා. ඔව්. මේ නන්නත්තර වෙච්ච හිතේ හැකියාවක් තියෙනවද? ඒක ඔයාගේ චේතනාකින් ගන්න දෙයක්ද ඉබේ කියලා. මට තේරෙනවා දැන් මගේ හිත මේ භාවනාව නෙමෙයි ඉන්නේ මම වෙන සිතිවිල්ලක් පස්සේ දුවන්නේ කියලා. ඒකට අඳුරන්නේ සතිය කියලාද අසතිය කියලා. ආ. මේ සභාවේ ඉන්න කට්ටියත් අපි ඒක දේශනා මේකත් එක්ක දිනේ. දැන් මගේ හිත පිට ගිහිල්ලා. මේ මේ මේ ආපම කියලා හිතනවා පිට පිට ගියා. හිත පිට ගියාට මම පිට ගිය බාධා නෙමෙයි හැකියාව නැතිලා නැහැ. සස්තිකේ. ඉතින් ඒකෝට අපිට අවශ්‍ය වෙනවා දැන් හිත පිට ගිය කියන්නේ කෙලෙසක් කියනකොට. ඒකනේ අපි මේ ප්‍රශ්නේ. දැන් මේ කෙලෙස කියන්නේ මම කෙලෙස කියන බව දැනගැනීමේ හැකියාවක් තියෙනවා. ඔව්. ඒක නිසානේ අපහුව වෙන්නේ. අපි මේ ෂේප් භූමියේ ඉන්න ඕනේ නැත්නම් ගෙදර ඉන්න ඕනේ නැති. ඒකද මේ හිත පිට ගිය වෙලාවේ හිත පිට ගිය ගන්න දැනගන්න එකට අපි නමක් දානවා x කියලා. ඔව්. ඒ හිත පිට ගියේ නැති වෙලාවේ හිත පිට ගියේ නැති බව දැනගන්න එකට අපි සතිය කියලා කියන්නේ. එතකොට දැන් මේ හිත පිට ගිය වෙලාවේ හිත පිට ගියා කියලා දැනගන්න එකට සතිය කියලා කියනවා. නැත්නම් ඒක අනුකුලේ සතියද නැත්නම් උසස් කුලේ සතියද නැත්නම් සාමාන්‍ය සතියද? කියනවා. <laughs> ඉතින් ඒකට චෝදනා කරනවා. ඒක සෝදනා කරන්න ඕනාවක් නෑ. ඒක අයිතියක් තියෙනවා දර්ශනා කරන්න. ඒක අයිතියක්. ඒ විතරක් මතක තියාගන්න මේක මනුස්සකම කියන්නේ. අපි හිතානේ ඉන්නවා මගේ ඒක නරකට ගිහිල්ලා කියලා. නරකට ගියාට නරකට ගිය බව දන්න තරකොල අරසයිනේ. දෙක එක දෙක අරසන යන්න ඕන ශේමුකුමයක් දන්නවනේ. අර වෙන්නෝනේ. පිළියන්න ඕන තැන දන්නවනේ. ඕක තමයි සාසනිකය. මම හිතනවාද මොන වර්මානයක් ඇවිල්ලා අම්මා නැරිලා ඒක ගෙනියන්නේ ඔය අයිතිවාසිකම වලට නැතිත් මෙලා කියන්නේ. මරදෙන් අමාරු කොච්චිලාවක අමාරු වැඩිති බව දැනගැනීමේ හැකියාව එක. ඔව් දෙක ආරක්ෂා සඳහා මම යන්න ඕන දර මේකයි කියලා ගන්න එක දෙක. ඔය දෙක ඔයාගේ බර්ත් රයිට් එක. බුදුහාමුදුරුවෝ එච්චරයි වාර්තා සමානව කරා. ඔය හැකියාවල් දෙක ඔළුව ගිනි ගත්තා කියලා අම්මා ගන්නවා කියලා දෙක ගිනි ගත්තා කියලා නැති වෙයි කියලා හිතනවා. ඉතින් ඒක මොනවද තවත් ඉල්ලන්නේ. මේක සමාදම් වෙන්න පුළුවන් නම් මුළු රිට්‍රීට් එකම සාර්ථකයි. මුළු රිට්‍රීට් එකම සාර්ථකයි. මම පොඩ්ඩක් තව විස්තර කරනවා ස්තුතිවන්ත වෙනවා මේ බරවට ඉදිරිපත් වෙච්ච එක. මේකදී හොඳට මතක තියාගන්න අපි මේ විපස්සනාට යන ගණ තියනවා. ආනාපානෙ ඉන්නකොට ආනාපානෙ ඉන්න බව සතියට වැඩි තාමත්ම බලවත්. සති සති බලයක් තමයි ආනාපානෙ නැති බව නැති බව දන්නේ. ඒක දන්නේ නැති නිසා ප්‍රශ්නයක්. ඒකට තකතිලිකම කියන්නේ. මෝඩකම කියන්නේ. ඒකට අවිද්‍යාව කියන්නේ. ඒකට හීනමාන කියන්නේ. ඒ කෙලස් කියන්නේ. ඒකයි මාර්ගය කියන්නේ. තේරුම් මොකද කරන්නේ? දැන් දන්නවා අපි දන්නවා හිත පිට ගියාට මම යන්න පුළුවන්කමක් තුනක් යන්න ඕන තැන දන්නවා පිට ගිය පිට ගිය බව දැනගැනීමේ ශක්තියක් තියෙනවා මම නෙවෙයි බුදුහාමුදුරන්ට මතු කරලා දෙක බහනා කරනවා ඉතින් ඔච්චර පිට පිට ගියා අපි අම්ම කුණු හරකට ගියා රාගයට ගියා ද්වේෂයට ගියා නින්දට ගියා ඒ දන්න නිසානේ අපි සෙල් සදානකට එන්නේ ඒක ඒක තමයි ප්‍රශ්න 50කටත් වැඩි එතන වටනවා. දෙක ඊපස්සේ යන්න උගතන ගන්නවා. ඒක අම්මා දීප එකක් නෙමෙයි, තාත්තා දීප එකක් නෙමෙයි, බුදුචාන් දෙකක් නෙමෙයි, හැමදෙම දෙයක් නෙමෙයි. බුදුචාන්ගේ දුන්නේ මේ මනුස්සකය. මුළු උපලක්ෂ මනුස්සකය තමයි ආත්මය අන්නුන ජීවකෝණය. ඒක කියනවා නික්ලිජිතය කියලා. ඒකට කියනවා නිර්මලතය කියලා. ඉතින් ජීවන වලට අන්තිම ජීවිතයක් අපිට අර කරපු උඩ ධර්ම කරන්නේ යන්නේ කවුරු දනුවම් කරන්නේ අපි දනුවම් කරගන්න බැන පුතක් දැනගමු පුතක් දැනගෙන කනගන්න චිකේ බලන්න පුතේ හිත පිටියන්නේ කිසිම ආරියනසේ කියන්නේ කොච්චර මම පිට ගියා මම අප ගෙදරින් පාර ගන්නවා ඒ නිසා මට බුදුන් සරණ තියෙනවා මේක මරණ මොහොතක් මගේ නැති කරන්න මහරයට බෑ ඒ නිසා මහරයට කියනකොට පුළුවන් තුන පිට කරපන් යන්නේ නැහැ මම බුදුන් ඉස්තර කරනවා බුදුන් ඉස්තර කරනවා බුද්ධ සාහිතික කරනවා. බුද්ධ පුත්‍රයෙක් බව සාහිතික කරනවා. මම නට වෙනවා ඇවිල්ලා කොහාටද ඉතින්ලා අනපනකොට. ඒකට පිටේ අනේක වැඩි වෙන්න වැඩි වෙන්න ඔයා දක්ෂ වෙයිද අදක්ෂ වෙයිද? ඊට පස්සේ කෙලෙසේ කෙලෙසක් වෙන්නේ දුක දුකක් වෙන්නේ නැහැ. ඊට අභ්‍යාසවත් වෙන්න කරන්නේ. ඒ වගේ මේක gedara වැඩෙන එක. අපි gedara ස්ථාස්තික ඉතින් මේක කවදාද අපේ ජීවිතේ මේ වගේ මෙතෙක් කල බැරි බැරි කිය භාවනා ජීවුණා කියලා තේරුම් ගන්න ඒක සම්පූර්ණ ජීවිත වෙනස් කරතියි. විපස්සනා ධ්‍යාන කලන හැටි වෙනස්. දැන් කියන ඕන කෙනෙක් මා පිටේ හිතුවේ කරපම් ප්‍රශ්නයක් නැහැ. එයාට බැරි වැඩක් නැහැ. ඒක බුද්ධ දෙන්නේ මට තියෙන්නේ දැන් පිටේ කිව්වා දන්නවද මට ඉතින් බලන්න. ඉතින් ආපහු මොකද කියන්නේ කවදාකවත් බැහැ. ඉස්සරහට පස්සේ කියන මුත්‍ය දැන් අනුසෙත් පටන් ගත්තා වගේ මොන මොකටද අපේක්ෂා කරන්න බෑ හිත පිට නැති. ඔන්න බලච්චා. හිත ප්‍රකටලච්චායි අපෝ වෙනවා. ආ උතුරු ගත්ත කරා. මායිමාවට උතුරු කරා. කොච්චර පයින් යනවා. මේ විවිධ වෙච්ච ගම කොහෙද හැදෙන්නේ? ඒක වරක් කරන්න පුළුවන්. ඔකෝ විදිය කරන වතුර කරා. කොච්චර කරකවල අතාරින්න ලැබුවත් උඩට එනවා. ඒක නම් අකුරේ ගෙලින් ඉඳලා. පොල්ගේ ජීවිතේ ලැබුවත් උඩට එන බල කරන්න පුළුවන් ද සක්කරේ බ්‍රහ්මණයාගේ මාර්ගය. ඒ වගේ තියෙනවා දෙන්නම් බඩුව පොඩි උඩ දෙල්ලම් කරන ටබ්ලෙක් එකේ කියලා. ඒ දෙන්නම් බඩුව මෙහෙම. බොලික් එක හදලා තියෙන මේ වගේ එකක් උඩ. කොච්චර පයින් ගියවත් එයා පෙරලා අපෝ කෙලිටිනවා. අපේ හිතත් එහෙම එකක් මොකද තැවෙන මිනිහට පුතත් දැනෙන්නේ කියන එක දන්න මිනිහට ආරයන් වාසිය කියන ඉන්ටර්නෙට් මේක ඔය මේ විදිහට අපි අපි පාරකට එකතුලා සාකච්ඡා කරාට එක දෙමින් අපි ලොකු වෙනසක් වෙන්නේ නැහැ. ඔය වෙනස තාවු වෙන්නේ පිට යන්න දෙන්න ඇති කියන්නේ. ඉතින් වෙන දුක් කියන්නේ පා. කාමයේ දුක් කියන්නේ පා. රාගයේ දුක් කියන්නේ. ඒකට මානේ හරියට සතුටුයි. මානේ ගැන පුළුවන් නම් රාගය රත් කරපන්. මම අපෝ ගෙදරින් පාර ගන්න. යම් තැනකදී මම මම පිළිබඳ අවබෝධ කරගන්න මම ඉන්නේ ශක්තිගෝම සම්බය. ඒ දැන ගැනීම තමයි මනුෂයාට විතරක් තියෙන එකම පරිණාමය හම්බෙච්ච තෑවැද්ද. තිරිනාට ඒක නෑ. එයා සාජාසයට යටයි. මේක දන්නේ නැත්තම් ඒ මං ශක්තිගෝම සම්බය කියලා දන්නේ නැත්තම් බුදුහමසු ඌටත් තමයි දාන්නේ. තිරිසනයි. උන්ට මගෝගේ පරිච්ඡේදය. මම කියන්නේ මුරුගේ. ඒකන ප්‍රපංච කරනවා. අයෝ බලන්න මගේ හිත පිට කියන්නේ අයෝ බලන්න මට හිත කියන්නේ අයෝ බලන්න මට වේදනාවක් නෝ අයෝ බලන්නවා. ඉතින් ඒව ගැන කතා කරනකොට අකුලස් කරන අකුසල කරන කතා කරන්නේ මාය කරන කතා කරන්නේ මොකද ස්පක්ෂික. අන්න මොච්චර අකුසල දාපන්. මම දන්න ගෙදරින් පාරේම අපි බුදු දෙපැත්ත. ලක්ෂයක් මායයට යන්න ආරින්නේ. එකක් ගන්න බුදු දෙපැත්ත. වැටුණා කමන්නේ මම අසන්තෝෂ වෙනවා ඔක දෙකම විතර ආවට පස්සේ අරගෙන පශ්චාත්තාප වෙන්න සම්මුඛ අවස්ථාවේ අලුතින් ඉපදුනවා ඒක මම කියන්නේ බෝන කියන්නේ අර පශ්චාත්තාප නොවි ආපෝ සතිය පවත්වන්න පුළුවන් නම් අපිට පේනවා මේ කුණු ගැරණාට හොදන්න පුළුවන් පශ්චාත්තාප වුණොත් හොදන්න බෑ ඒක පශ්චාත්තාප නොවීම කියන්නේ පව් අකුසලයක් නෑ කර්ම අවුසි කරන වැඩ. මම ගණන්නේ ගණන්නේ කියලා කියන්නේ අමන අඥාන උපේක්ෂාවක් නෙවෙයි කතා කරන්නේ. බුදුහාමුදුරුවෝ අපිට ලයිසන් එකක් කරුවා. අතෝ ගෙදර වලින් ගෙදර විලා ඉඳලා අලුතෙන්ම බුදුන් සරණ ගිහිල්ලා මම ආයෙත් පිටියක් මේකමයි කරන්නේ කියලා අලුතෙන්ම පටන් ගන්න ඉතිගුණ ආනපාන නැත්නම් මේ ඉඳගෙන ඉන්න තැන. ඒකෝනේ තේරි අපි එක දිනකටම නිවන් දැකලා තිබ්බද. අපි පිළිගන්න ගන්න. අපි දන්නේ අපි කොච්චරක් කතා කරන හිත පිටකේ දේවල්. අර යනට යවුවා, ඌට යවුවා, ඌ බන්නා, කයි මේකයි කියලා නියෝ බබද නතර කරනවා. එක පොයින්ට් එකක් කරගන්න ඒ කුණු කන්දලේ කියලා ගෙදරම පාරක් කරනවානේ කවුරුත් කරපු දෙයක් නෙවෙයි. හිත වෙච්ච එක. ඒක සමානම වෙච්ච දවසේ එයා ආර්ය භූමියට එනවා. තේරුම් ගන්නද? ඒක තමයි. ඒක තමයි. මොකද තේරුම් ගත්ත කෙනෙක් ඉන්නවා අලුතෙන්ම ආපු කෙනෙකුට තේරෙන විදිහ මම ඇත්තටම කියනවා කියලා බලන්නේ භාවනා කරනවා. හරියට මම අනේ දැන් රතනයෙන් මෙතෙන් ආවට පස්සේ ඔව් තේරිච්ච ටික අලුත් කෙනෙකුට ওই කතාවෙන් කියනවා කොහොමද කියලා. පළවෙනි භාවනා පටන් ගන්නකොට මම සාමාන්‍ය දෙන්න කියලා මට ඊයේ කිව්වා වගේ. ඒ වගේම තමයි සිත වෙනකොට හරි දැන් සිතිවිල්ලදී අනකොට ඒක අඳුර ගැනීමක් සතියක් කියලා. ඒක අඳුර ගන්න එකත් හොඳයි කියලා දැන් මට තේරෙන්නේ. ඒකත් සතියක් කියලා තමයි කියන්නේ. ඒ ඒ වගේම ඒ ඒ ඒ ඒ ඒ සිත පිට යන එකට කම්පා වෙන්නේ නැතුව මේක ඒකත් එක්ක තරහ ගන්න නැතුව හරි මෙතන පිට කියන්නේ. මම අර මෙතන ඇවිල්ලා අර මුලින්ද කරන ගමන් කරන්නේ. පළවෙනි කොටස මම ලකුණු දෙනවා. දෙවෙනි එක තමයි පිරිසුදු වෙන්න යන්න ඕන තැන හොඳටම ඉතින් තහවුරු වෙලා තියෙනවා. ක්ෂේම භූමිය. අනේ මොන කරවත්තා. අනුභව අපෝ එන්නේ මුදෙන් අතේකට දැනෙන්න තියෙනවා. ඒ කායම තහඳේවා. පිටිලිවා දැනගත්තට පස්සේ හරි ගෙදර එනවා කියලා කොහෙද යන්න ඕනේ කියලා හරියම විශ්වාසය තියෙනවා. අපෝ යන මූල කර්මස්ථාන දුකේ. සත්‍ය පිළිගන්න ගන්න ඕන කර්මස්ථානේ මොකක්ද කියන්නේ. දෙත පොයින්ට් දෙකක් තියෙනවා. ඒක තමයි පිට ගියාම පිට ගිහව දන්නේ. ඒක ඇත්තටම ඔයාට හම් වෙන ලකුණු ලැබෙන එක නෙවෙයි. ඒක මේ බර්ත් රේට් එක. අපි දන්නේ නැහැ මෙච්චර කාලේ. දෙක තමයි හරි දැන් මම පිට. ආරසා තමයි පොතෙන්ද යන්න ඕනේ කියන එක බුදුහාමුදුරු කියලා දීලා තියෙනවා. මොකද? අර මොකක්ද හරි ඕක කියන්න බෑ මොකක්ද? ඕකද කියන මට හරියටම තත්ත්වයක් ඇතිවෙද්ද ඒක හරියට දෙන්නේ. සායන ප්‍රශ්න. ඔය දෙක දන්නවා නම් එයාට තියෙන්නේ මෙන්න ලැබිච්ච ජීවන තහවුරු කරන්න විතරයි. ලැබිලා තියෙන ලැබුණා තියෙන ප්‍රතිපලයේ උත්තරේ ප්‍රශ්න මත ඉවර ප්‍රතිපලයෙන් ගන්න. ඉතින් අපි ටික ගන්න. අනේ වගේ දැන් මේ වහරදින වරදින හැම වෙලාවෙම ආන්නේ තහවුරු කරනවා. තහවුරු කරනකොට පිටරේකට මෙතුවාගේ නෑ දැවේ හරියට හඳන්නේ අයියෝ මේ නෑ කොච්චර වහන කර පිට පිටේ බුදුහාමුදුරුවෝ විතරක් කියන අය නෝ මගේ පුතා දන්නවා රාශ පිට පිට ගියාට අපෝ ගන්න තැන ගන්නවා පිට ගියාම පිට ගිය බව දැන ගැනීම දුර්ලභම මේ ඩබල් පොසිටිව් කියලා ගන්න ඒක සත්‍ය මාලේ ඉතින් මේක අපි කාටද කියලා දෙන්න ඕන බැලන්ස් ඒ නැත්තම් අපි කරන්නේ මහා ආකාර ධර්ම වැඩක් බුදු මිනිසුන්ගේ වැඩේ පුතඥයන්ගේ වැඩේම කණමින්දම විතරයි. හිත පිට යනවා, හිත පිට යනවා, බොහෝදතර කරන්නේ, මට ඉන්ජෙක්ෂන් එකක් දෙන්න, මට බේත් එකක් දෙන්න, මට වශීගුරුකම් කරන්න, මට හිප්නොටයිස් කරන්න. මේ තේරෙම කොහොමද කියනවා මේ තමල්ලක තියෙන මේ හැකියාව සමාදාන. ඒ තාක්කල් යට නඩුඩමයක් හම්බ වෙනවා පුතඥයෙක්. නැත්නම් මුර්ගයෙක්. නබෝ <laughs> බුද්ධ පුත්‍රගේ නාම වෙන්න බුද්ධ පුත්‍රගේ නාම වෙන්න කවදා හරි මේක කරලා මේකතර දාගත්තට පස්සේ ඒක තමයි ජීවිතේ ඩ්‍රැමැටික්ම මොමන්ට් එක ඊට පස්සේ ඒක පිටේ ඵලයන් කියනවාසේ අපව ගන්න එක පුදුම සතුටක් එක ගණන් පත්‍රේ ගණනක් හරි හදනවා ඊළඟට කියනවා මේට වැඩි අමාරු ගණනක් වයි ඒත් මම හදනවා ඒක ඩිස්කෝ කරන්න බෑ මේ නිහිත ගත්ත ෆෝමියුලා එක වරද්දන්න මොනවද කරන්නේ ඇත්තට පස්සේ අපි බලි බවටපත් වෙනවා. බලයක් ඉස්සලා ඉතින් කියන බලයක් වගේ යන්න නෑ. ගත්ත පස්සේ මොකද තමයි බලි. ඕනේ දවසක් දෙක සමානයි. ප්‍රශ්න අහවලම දවස් දෙක තුන යනවා අපෝ වෙන්නේ. දවස් ගන්න නෙමෙයි ප්‍රශ්න කවදාද එන්නවා එනවා. ඒක දෙන්න කිහිප නැහැ. ඒ නිසා අපි සියල් 50ක් ලකුණු ලැබෙනවා. දැන් කියන ගමන් අපිට මොකද කියන්නේ? මොකද ආපු ගන්න තංග ආපව තමයි මේ ශේම භූමිය ගන්න. නික්ලිෂී තන ගන්න. නිර්මල තන ගන්න. මේ නිර්මල තන කියන්නේ තමන්ගේ පෝස්ටර් එක. ඒකට ගන්න එක ගන්නවා නම් මට 100 100ක් සපෝට් කරනවා. අපෝ මේ වගේ. ගරු ස්වාමීන් වහන්සේ භාවනා කරන විට නිදිමත වන්නේ ඇයි? සිත සමාධිගත වී ඇති බව හරියටම දැනගත්තේ දැනගන්නේ කෙසේදයි පැහැදිලි කර දෙන්න. පිරුවන් සරණයි. මේකේ වචන දෙකක් පාවිච්චි කරනවා නිතිමත වීම සහ සමාධිගත වීම කියලා. කියන නෑ මේ දෙක අතර ගැළපීම අවශ්‍ය කියලා. නමුත් වැරදිලා වගේ වචන දෙකම ලියවිලා තියෙනවා. මේක නට මට උසාවි කුඩුවට ගන්නවා කිව්වොත් නේද? ප්‍රශ්න අහන්න. මේක සභාවට ඔක්කොටම උණ බහින තැනක්. ඒක ඉන්ජෙක්ෂන් එක දෙන්න තියෙනවා. මට දැනගන්න ඕනේ නිින්දට යන්න ඉස්සරලා තමයි මේක තිබුණ මූල කර්මස්ථානෙට නිින්දෙන් අවදි වෙන්නේ මූල කර්මස්ථානෙ කියන සාහිත්‍යයේ චර්යාවෙන්ම අපේක උත්තර දෙන්නවා. කැමැතිද මේ ප්‍රශ්න කරු මේ වගේ පබ්ලික් එක කරන්න සමාජ ඉදිරියට උසුළු විසුළුට ලක් වෙන කැමති නම් මම ඉල්ලනවා ඉදිරියට ඉදී. ඉදිරියට ආවෙන සත්‍යමන්නේ මගේ ප්‍රශ්නට උත්තර දෙන්න. ඒ නිින්ද කියන දැනට යන්න ඉස්සර තමයි හිතේ මූල කර්මස්ථානද. නැත්නම් ඒක කියන්නේ බැරිද? නිින්දෙන් අවදි වෙන්නේ මූල කර්මස්ථානද නැද්ද? ඒකෙන් තමයි පුළුවන් වෙන්නේ ප්‍රශ්න දෙකකට කොටස උත්තර දෙන්න. ඒක නැත්තම් අනිත් දවසේ නිින්ද විතර වෙන්න කෙනෙකුට නම් මේක උත්සාහ කරලා බලන්න පුළුවන්. බලලා ඒකිටව දෙන්න. නිින්දට යන්න ඉස්සර මම සමුගත්තේ මූල කර්මස්ථානද? නිින්දෙන් අවදි වුණේ අවදි වෙච්ච ගමන් මම අන්ධමාර්ගද මූල කර්මස්ථානද? නැත්ද කියන එක කිව්වොත් අපිට පුළුවන් ඒක සාකච්ඡාවට යන්න අපි මේ දානවා. ස්වාමීන් වහන්සේ මම භාවනාවට ආධුනිකයෙක්. සිත හුස්ම රැල්ලේ තියා ගැනීම අපහසු බවක් දැනේ. නිදිමතකුත් කුහෙන් හෝ රිංගා ගනී. මාකට තරහ සිතිවිලි නැත. පසු කැමී පසු කැමී සිතිවිලිද නැත. රාග සිතිවිලිද නැත. හරයක් නැති සිතිවිලි යලි මාගේ භාවනා කාලය විනාශ කර දමයි. මාගේ මොට මනස පරදා දීප්තිමත් මනසක් සාදා ගන්න ක්‍රමය කරුණාවෙන් කියා දෙනෙමින් ඉල්ලා සිටිමි. ඔව් කීයක් කියනවාද කියන්නේ? ඒ නැත්නම් නිකම්ම නිකම්ම මම මට පාඩු විසි. ගාන කියනවනම් මේ උත්තර දෙනවා. නැස්තිද මේ ප්‍රශ්න කරපේකන ගතමක කීයද කියලා, සම්සිංහයක කීයද කියලා කියනවා. නැත්නම් අඩු කරන්නේ ගහන දෙන්නේ නැතුව අර ගමන ඉදිරියට යන එකක් තියෙනවා. අඩු ඒක මේ පිළිදෙනවා නම් ටොරන්ටෝ වලට ලැජ්ජයි. පළවෙනි දවසේ නම් එන්නේ ඒක සාමාන්‍යයෙන් නැති කරලා බැලුවාලුත වගේ පොඩි තියෙනවා අපකොලක. දෙවෙනි තුන්වෙනි දැන් මේ මිනිස්සේ ආවට පස්සේ මේ කටේ ඒක දන්නවද දැන් මොකටද මම මේක ඉන්නේ කියලා මම කාටවත් ගන්න යත් එක කිව්වොත් හරක් නැහැ. මට ඕනේ හරක් ප්‍රශ්න දෙකක්. ඒකකොට අනික් කටේ ප්‍රශ්න විසඳෙනවා. එහෙනම් කැමැතිද මේ කඩ විතර දෙන්න? එහෙම නැත්නම් මම අවස්ථාව සලකලා එන්න මෙහෙම උත්තරයක් දෙනවා. මේ අයහලයන් හිතවිලි කොච්චර තිබුණා ඒ හිතවිලි කියන්නේ ඝන බහල තහඩුවක් නෙමෙයි ඇල්ද ඇහිදෙන සහිත දයක්. මේ හිතවිලි තියෙනකොට තමන්නේ හිතවිලි හරහා කය හෝ ආනපාන බැලීමේ හැකියාව ඉඳ තියලයි මායя දරලා ඒ නිසා මේ දැලට බැඳලා ඉන්න එපා. මේ දැල හරහා, ඉතිවිලි හරහා බලන්න මට හුස්ම ගන්න බව දැනගන්න පුළුවන්. අඩු ගන්න මම ඉඳගෙන ඉන්න බව දන්නවා. එහෙම නැත්නම් අහන්න ඉතිවිලි ගොඩාක් එනවා නන්නත්තර ඉතිවිලි. මම හිතගෙන නැ වෙන බව දන්නවාද? ඇවිදිමින් නිවෙන බව දන්නවද? නිදාගෙන නිවෙන බව දන්නවද? ඉඳගෙන ඉන්න බව දන්නවද කියලා සරල පුංචි දෙයක් බලන්න උත්සාහ කරන්න. ඒකට ඔය ක්ලැරිටි එක. ඒක නිසා මේ ප්‍රශ්න ඉදිරිපත් වෙන්නත් ඕනේ. ඉතිපැත්තේ ප්‍රශ්න හැර අභියෝගය ගන්න ඕන ඔළුවට. ඒ අභියෝගයක් මේක ක්‍රියාත්මක කියලා බලනකොට ඒක ඥාන පිළිමේ කමක් නැහැ. අභියෝගයට උත්තර දෙන්න කරන්නේ. වෛද්‍ය ප්‍රශ්නකුත් නැහැ. පොතේ දැනුම ඕනෙත් නැහැ. කලින් භාවනා කළා තියෙන්නේ ඕනෙත් නැහැ. බෞද්ධද නැද්ද කියලා නැහැ. පැවිදි උපවිදි ප්‍රශ්නකුත් නැහැ. නම් මේ කියන දේ තේරෙනවා නම් ඉතිවිලි කියලා කියන්නේ කඩ බහලා තහඩුවක් නෙවෙයි. ඇහිදැල්තයි කියලා. කන්නේ ඇහිදැල්ල අස්තෙන් තමයි මූල කර්මස්ථානේ බලන්න පුළුවන් නම් එතකොට ඒ බලන මූල කර්මස්ථාන. කරදර නැතුව බලන මූල කර්මස්ථාන වැඩි ඉතා වටිනවා. ඒකට ඔය ත්‍රිවිලක පිටිපස්සේ කවියක් කියලා තිබුණා. වංගු වංගු ගලන කොටයි ගමක ලස්සන. සයිඩ් දෙකෙන් බලන කොටයි ඔයා ලස්සන. <laughs> ඉතාලි නිකන් මෙහෙම ගාය ගත්තා මේ කිසි ලස්සනක් නැහැ. ගක්දී ඇලි ගන්නවල වැදිලා ඒ මේ වෙලා යනවා ගඟ ලස්සන තියෙනවා යන ගමන් කෙලින්ම බලනකොට ඕක ඇති දෙන්නේ ඇහිද ලස්සෙන් බලනකොට ඉතිරි අතෙන් බලනකොට ඒදන අතෙන් බලනකොට ඒක උමරි පපා එන ගතියක් තියෙනවා සංගීති විසින ගතියක් තියෙනවා මට එදාට තියෙනවා මේ හැම එකකින්ම කරන්න තේ භාවනාව තව ශක්තිමත් කරලා මිසක් පශ්චාත්තාප වෙන්නේ ඒ නිසා ඒ වෙනකොට ඒ ආහාර බලන්න කියන එක තමයි ඒකට දෙන්නේ ගරු ස්වාමීන් වහන්සේ භාවනා කිරීමෙන් දුක නැති කරගන්නේ කෙසේද? දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්නේ කෙසේද? පහදා දෙන්න. පෙරවන් සත්‍ය. දුක කියන්නේ මොකක්ද කියන එක ඩිෆයින් කරනවා. නැති කරන්න ඉස්සෙල්ලා ඒක තේරුම් ගන්න. අපි මේ දුක කියන එකත් එක්ක තරහ වෙනවා. එතන මේ දුක නැති කරන්න කිව්වොත් ඒක මේක නාස්තික විප්ලවය. මේ යුද ප්‍රකාශය. ඉස්ලාම් මේ කියන එක නම් මට කියලා දෙන්න මේ දුක කියන්නේ මේකයි කියලා. එයාගේ වචනේ. අනේ එතකොට කියතයි භාවනාවේ කොහොමද ඒක තාවකාලිකව ඍජු වෙනස් වෙන හැටි දීර්ඝ කාලින නිශ්චිත වෙනස් වෙන හැටි මට කියලා දෙන්න. ඒ නිසා මොකද්ද දුක කියන කඳුල්ලා දෙන්න එතකොට මට පුළුවන් උත්තරේ වෙන්න. එනිසා උත්තර දෙන්න කැමති නැත්නම් අපි යන්නේ ඉස්සරහට. ගරු ස්වාමීන් වහන්සේ පෙර ආත්ම ගැන දන්නා වූ කුබ්බේ නිවාසානුස්මති ඥාණයෙන් ඔබ දැකගත් ඔබේ පෙර ආත්මවල ඔබ කරගත් පින් මොනවාද? යන්න අපහාස කරුණාවෙන් අපේ ජීවිතය යහමඟට ගන්න කරුණාවෙන් යටහත් පහත් ඉලා සිටින්න. ඔබට තේරුවන් සරණයි. ඔබ කියන වචනේ ඩිසයින් කරන්නේ අපි සාමාන්‍ය විහාරේ පාවිච්චි කරන ඔබ කියන වචනය විස්තර කරන්න ඒකට බලත හැකි අපේ හිත පිටේ යොදවන්න කරන වචනයක්. අපේ හිත වර්තමානයේ පිටේ යොදවන්න ගන්න වචනයක් තමයි ඔබ. කතාකර නිවන්නේ ඔබ කියන ඉවතින්නේ මම කරන්නේ. මේ ලක්ෂණ මත මේ ලක්ෂණ ප්‍රකාශ වෙන ලක්ෂණ මේ සාධාරණ අහිංසක ඉල්ලි. නමුත් මානව පිටිපස්සේ. මේ බාහිරට යොමු කරන අදහස. බාහිර යොමු කරන වර්තමාන මොහොත කරා. මම දැන් මෙතන ඉඳලා ওই ප්‍රශ්න අහන්න බෑ. ඉස් පේන බොහෝ වටින ප්‍රශ්නයක් කියලා ඔබ අහිංසක දෙන්නේ වචන බුද්ධිලකින් අපි කියන මාතෘකාවල තියෙනවා. මේ <laughs> මොකටද ඉන්න දන්නේ කියලා. තමන් තමන්ගේ වලිගුඩේ ඉන්න ගත්තාම දිදෙනවා. නැගිටලා වගේ ගතලා ඉඳ ගන්න බෑ. මම දැන් මෙතන කියලා ඉඳගෙන බලන්න කොහොමද ප්‍රශ්නයක් මතුවේ. ස්වාමීන් වහන්සේ සංඥාව අවබෝධ කරගන්නේ කොහොමද? මම දකින හැටි මෙහෙමයි. උදාහරණයක්. රොබින් කුරුල්ලෙක් නාද කරනවා. මුත්තේ රොබින් කියා සංඥා වෙනවා. එතකොට මට උන්ගේ කටහඬ ඇතිවීම නැතිවීම හොඳින් පේනවා. මා වරක මේ අනිත්‍ය බව සිතනවා. සමහර විට ඇහෙනවා, ඇහෙනවා කියන අතාරිනවා. පාරේ ඇදෙනකොට දුලසින කාර් එකක් එන සද්දය කාර් එකක් කියා සංඥාව ඉබේම එනවා. පහු වෙනකොට කාර් කාර්යයේ වර්ගයක් පේනවා. සංඥාවක් කියා ගන්නවා. මේවා ඉක්මනින් දිරන බව නිකම්ම වැටහෙනවා. දිරන බව. ස්වාම දිරන බව. ඈ දිරන බව. දිරන. දිරන බව. ඉක්මනින් දිරන බව. කාර්යයක දිරනවා. ස්වාමීන් වහන්සේ සංඥාව නැත්තටම නැති කරන්න බැහැ නේද? භාවනාවේදී පමණක් මෙය ගිමන් කර හැක්කක් විතරයි නේද? විතරයිද? මේ ගැන තම උදාහරණ දෙක කරුණාකර කියා දෙන්න. පින් සිදු වේවා. ඔබේ පළවෙනි දර්ශනය රොබින් කුරුල්ලා දැක්කා. නැත්නම් රොබින් කුරුල්ලා ඇහුවා. ඒ දකින්න වෙලාවේ රොබින් කුරුල්ලා දකින්න වෙලාවේ අනිකේ රෝග පිළිබඳ සංඥාවක් අපේ හිතේ නැහැ. එහෙම આવොත් මේක බලන්න බෑ. ඒක නිසා අපිට කියනවා රොබින් කුර්ලා දැක්කයි කියලා කියන්නේ ලෝක සංඥාවක් නැති වුණා. රොබින් කුර්ලා ඇහුවයි කියන්නේ රොබින් කුර්ලා අහන වෙලාවේදී වෙන මොනවාක්වත් අහන්න බෑනේ. ඒකට ඒ සංඥා අරගෙන නැහැ. රොබින් කුර්ලාගේ සද්දේ කියන පුංචි සංඥාව. සද්ද සංඥා නිසා ලෝකයක් සද්ද සංඥාවෙන් පිටුත් නිකුත්යි. මේව නිකුත් වෙලා. අනවත විදන්නේ. අපි බැඳිලා තියෙනවා රොබින් කුර්ලාගේ සද්දට. ඒ නිසා ඒකේ සංඥා කියනවා කියලා හොරී කරගන්න. ඒ සද්දෙට වහන් වෙලා විලෝකයක් සංඥා වලින් අපි විරුද්ධ වෙලා ඉන්න බව දන්නා අපි ඒකට ඒක නිවන් ලබන්නේ තියෙන්නේ. තවත් පැත්තක් ඔබේ තියෙනවා. බුදුකුල්ල දකින්න වෙලාව හිතන්නේ. ඒ දකින්න වෙලාවේදී චක්ක විඥාණයට මේ රූප සංඥාවක් ඇවිල්ලා තියෙනවා. ඒක දැකීම සිදු වෙන නිසා ඇහිම සිදු වෙන්නේ නැහැ. ඒලාවේ කඳ බැලීම වෙන්නේ, රස බැලීම වෙන්නේ, පහද ලැබීම වෙන්නේ. ඉතින් මේ රූපේ දකින්න, කුරුල්ලගේ රූපේ දකින්න එක නිසා එතන සංඥාවක් ආවට ඇහැ කෙලෙසක් කියන උගත්තට ඒක කන නිවන් දැකලා වෙලා තියෙනවා. නාසය නිවන් දැකලා තියෙන වෙලාවට. සංඥා පැත්තෙන් අනුවා. නාමයේ කය නිවන් දැකලා තියෙනවද දන්නේ? මොකද දැකපු එකත් එක්ක නිරන්නෝනේ. ඔය දකින්නකොටම දන්නවා මේ දැකීම නිසා සියලු ලෝකයේ දැකීමයි මොනින්ම දැන් නිදහස්. ඒ නිසා මේ කුරුල්ලා මගේ අවධානය එකට අරගත්තා. ඒකටත් මම දන්න ඌ දකින්න බව දාන සත්‍යමත්ව ඉන්නවනම් ඌක නිසා අනික ඔක්කොම සංඥා වේගෙන් අයින් වෙනවා මේකෙනුත් කෙලෙස ඇති කරගත්තේ නැත්තම් කෙලෙස් සංඥා දීපනම් කෙලෙස් නෑ ඒ නිසා මතක තියාගන්න එකක් අල්ලන්න නම් ගොඩක් කතායි ඒක අපි දන්නේ අපි හිතන්නේ පැනලා එකක් අල්ලගන්න අපි තමයි එකක් ඇල්ලීම නිසා ගොඩක් අතහරිනවා. ඒ අතහරපු දේවල් ගියා ගියාම යක දාකක් ගන්න බැහැ. මොකක්වත් අල්ලන්න දෙහිකියොත් ප්‍රශ්නේ නැහැ. ඔබේ මුදලක් කන කරන්නේ නැහැ ඒක. ඒක නිසා මයි සංජානනයයි නෙමෙයි. මේක මේක මේ භාවනාවෙන් ගන්න එක නෙමෙයි මම පෙන්නන්නේ. අන්වේ ඥානකින්, ණය විපස්සනාවකින්, ආකාර පරිවිතකයකින්, තර්කණයෙන් චින්තාමය ඥානකින් ගන්නවා. ඒ නිසා අපි යම් කෙලෙස් ප්‍රමාණය හැම වෙලාවෙම ඉන්නවා. ඒ කෙලෙස් ප්‍රමාණය නිසා අනිකු සියලුම කෙලෙස් නැති වෙන බව දන්නවනේ. මේ කෙලෙස් ටික වටිනවා. මම දැන් නෑ මම කියන දෙමලේ තේරෙනවා කියන්නේ. ඈ? ඒ නිසා මේ ඔය දැන් අපි ලොකු ගලක් අයින් කරලා අඩේක ගන්න එපා. ගලක් ඉතින් ඒ ගලට තියෙන යන විශාල ඩිවර්ෂන් එකක් ගන්න මහා ලොකු දුක් කරක් අයින් කරන්නේ. ඒ නිසා මේ එක අල්ලගත්ත දුක තියෙන කැත්ත. නමුත් මේ අල්ලගත්ත දුක නිසා ලෝකයක් සංඥාමයි මේ මේ මේ චිත්තක්ෂණේ අයින් වෙලා තියෙනවා කියලා. ඒක සමාදම් වෙන්න දන්නවනේ. ජනසතාන්තෘතින මේ ගත්ත සංඥාමේ අරගෙන තියෙන සංඥාව කෙලෙසයක් බව නෙමෙයි. දරතයක් බව හැබැයි නෝ මේක සතුට වෙන්න දෙයක් තියෙනවා. ප්‍රමෝද වෙන්න දෙයක් තියෙනවා. ප්‍රීති වෙන දෙයක් තියෙනවා. සතුටක් වෙන දෙයක් තියෙනවා. සම්පන්ජන්‍ය වෙන දෙයක් තියෙනවා. පස්සද්ධියක් ඇති කරගන්න දෙයක් තියෙනවා. මේ බුදුරජාණන් මේ තර්ක දීවිවත් කරන්නේ. භාවනා කරන්නත් ඕනේ. භාවනා නොකරෝ තර්කනේ හරහා යන්න දන්නේ නැහැ. භාවනා කරනකොට මේ තර්කනේ දන්නේ නැත්නම් මේ රොබින් කුරුල්ලෙක් අල්ලගෙන කොහෙදෝ නැති වල් කුරුල්ලෙක් අල්ලගෙන ඉන්න කතා කොටස නටන්න නැටෙලා. දූපන් තරගෙන තුතු ආවුසය කොහොනි තේරුම් තොරන් තින්දි ඉතිරිවක් කොත්තේ මොන් කියන්නේ ඒ නිසා ඊයර ආවස්තික වටිනාකම් එකේ ඔපචුනිටි කොස්ට් එක තියෙනවා ඒ නිසා අපි ඉදිරියට චිච්චික මේකයි කියලා හරියට ප්‍රමාණ කරනවා නම් ඒක කවදා හැමදාම ලෝකයක් දුක් වලදී මේක ලේසි සංසන්දනක් නමුත් අපි ඉදිරියට ඉච්චිට බයිල කරන අපරාධීස කෙලෙතු අපරාධීස පිටේ අපරාධිමම සංඥාති කරයි කියලා. ඉතින් ඇත්තටම සංඥාවක් තමයි. උඥානවන්ත දන්නා මේක නිසාකට ලෝකෙකින් සංඥාවලින් මෑත් වෙනවා. සංඥා කියන්නේ රූප ශබ්ද ගන්න රූප සංඥා ශබ්ද සංඥා ගන්න සංඥා රස සංඥා වට්ටක සංඥා. ඒ චක්කු සංපස්සද සෝත සංපස්සද ධාන සංපස්සද ඔය 12 එකක ඉරලා තියෙනවා. එතකොට 10 නිදාසයි. ඒක දන්නවා නම් ඉත් දෙනකොටම අපි 106 දී තියෙන්නේ 100ට දී 80ක් නිවන් දැක්කා. ප්‍රදෙනකොටම 180ක් නිවන් දැක්කා. නේද? ඉතුරු වෙච්ච 100ට විතර තමයි කතා කතා වෙන්නේ. තමන් නහස්ති වෙලා තමන් අවතක්ෂේරු කරන නැද්ද කින්නවතන් දුරුකින් කියන අරත් එක රණ්ඩු කර කර ඉන්නවා. ඊගා එක කුසල එකට ගහන්න නෑ ඇටලකට මේ යුද්ධ දිනන්න අපිට ඔක්කොම කරන්න බෑ මතු වෙන එක මතු වෙන අනික මාරවද ඒකල උඹ කොට කරලා තියාගෙන උත් එක තරහ වෙන්නත් තිබා යාළුවෙ ඉන්නත් තිබා අමුත වාග් වෙලා අනිතික නැති කරගත්තා කියන්නේ දෙලියාව නුවට ආන්න යකෝ වෙන සෝරි කියලා හිතෙනවා මේ වන්ත වෙච්ච මොන කොම්හරයක් අල්ලන්නේ ඒකේ කතන්දර ගොතුරුතා කල්පනා කර කර ඒකට යන්න දෙන්නේ නැතු ඊගා චිත්තක්ෂණයට ගෙනියලා බවාගෙන කන. මම කියන්නේ ඇදගෙන නානවා කියලා. බෙදාගෙන කන්නේ. ඉතින් තර්කණයට දාලා බලන්න මම නැවතත් කියන මේ තර්කණය නිවන් දකින්න බෑ. භාවනා කරනකොට බලන්නේ කුරුල්ලෙක් දකින්නකොට මෙන්න කුරුල්ල බලන්න පුළුවන්කම තියෙනවා. දැන් මේ මේ මේ වැඩන ඒ කියන්නේ නැහැ මොකද කියන්නේ. සාමාන්‍යයෙන් රුපියල් දැක්කත් ඔව් ඒ රුපියල් හම්නාගෙන ඉන්නත් තියෙනවා ඒ වගේ චේතනාවක් පහළ වෙන්නේ නැත්නම් දී බලයකට චේතනාවක් පහළ වෙන්නේ නැත්නම් ඒක නේද වහන්සේ මේ විස්තර කරේ රූපේ රූප රූපේ රූපයක් වෙන්නේ නැහැ රූප දැක්කට ඒක අඳුනගත්තේ නැත්නම් ඒකට කතන්දර කිව්වේ නැත්නම් ඒකට ප්‍රපංච කිව්වේ නැත්නම් ඒකට අනුසර්වල් කිව්වේ නැත්නම් රූපය යනවා. ඒක රැකට අපි ලක්ෂ කීයක් හීන දකිනවා. උදේට මතක තියෙන කීයද? ඒ මතක තියෙන ටික විතර නිකලෙත් උපදී. දැකලා අමතක වෙච්ච හීන වලින් අපිට කිසි ප්‍රශ්නයක් වෙලා නැහැ. තවත් ඉතිරියට යනවා නම් තමන් අවබෝධ කරනවා තමන් ඒ වෙලාවට ඒක අහන්නේ නැහැ කියලා සතුටක් ඇති. ඒක නෙවෙයි ඒකටම තව පොඩ්ඩක් මම ඇඩ් කරනවා චේතනා පහළම කාර්යචුබ ගන්නවා ඒත් සතුටක්. ඒත් සතර දැන් මට මේ උගලට ආසාවක් ඇති නෑ ප්‍රශ්නයක් නෑනේ මම ගියේ ඉතින් කුරුලා බල්ල සතුට ඇති කරගන්න නෙමෙයිනේ මේක අවස්ථාන කුළු අපේක නෙමෙයි මම දන්නවද නෑ කියන්නේ නෑ ඒත් මම දාන කෙලස් පුතලා නෑ ඔය මම දන්නේ මෙන්න මෙච්චර අනුසුර තැනක මම ඉන්නේ කියලා ඔව් කියන්නේ ඉන්නේ කියන්නේ එම්මන කියන්නේ භාවනා තමයි ඉගෙන ගන්න තවත් සංගත කරනවා කියන්නේ අපි හිතමු රුපියල් දෙකලා ඇස් තියාගෙන ඉන්නවා මේ වෙලාවේ. එහෙන් මේ රුපියල් කැලේ එතකොට එතනදි තම ගැටීමක් ඇලීමක් නැතුව එතන චේතනාවක් පහළ නොවී තියෙනවා. චේතනාව පහළ වෙලා ගැටීමක් ආවත් ඇලීමක් ආවත් ඒ බව දන්නවනම් ඒ චිත නිදේශය. ඉතින් දැන් දන්නවනේ දැන් මම ඉන්නේ දැන් මේ 200 කරන්ට් එක ගන්නවා. මේ තියෙන්නේ 120 කරන්ට් එක. කරනවා. මේ දෙන්නේ 1.5 කරන්නේ. මේ 33000 ප්‍රශ්න නෑ. එතන දන්නවනේ මෙච්චර කරන්ට් එකක් ගාවින්නේ කියලා ටෙන්ෂන් එක දන්නවනේ. දැන් මට ආසාවක් ඇති වෙලා තියෙනවා. මේ ආම්බේ ඒක බුදුදහම කියන්නේ සංකතම් පටිච්චසමුප්පන්න ඕලාරික. ඒ කුරුල දකින්න ඉස්සෙල්ලා ඊතානකී ගමන නෙමෙයි නෙමෙයි. දැක්ක. දකින්නකොටම මුත්තට ප්‍රසිද්ධ වෙන උත්තර ආසාවක් පානවා. ඒ හේතු තමයි අහන්නේ. පුදුම ගොරෝසු වෙන්නේ. විශේෂම යෝගාවචරයට තියෙන දැන් නාමය පහළ වුණේ මූල කර්මස්ථානයක් නැත්තම් මේ ලිමන් දාලා දෙන්න ගත්ත කෙනෙක් ඉන්න නෙවෙයි මේ අහම්බෙන් හම්බෙච්ච එක. ඒක දැක්කනම් පේනවා එතනම නිවන තියෙනවා. ඒක ඕලාරිකයි. පටිච්චසම කරන්නේ සංකතයි දන්නා. තාර්කිකීය යනවා නම් එතනදී ඒ සිතිවිලි වල භාවනාවේ නැවතීමක් වගේ කියන්නේ වාසිය පොඩ්ඩක් මට නතර වෙනවා කියනවා කියන්නේ මට ඒක ධම්මයේ වෙන්නේ නැහැ. ඒ සිසිත් පිටක් පහළ නිදින අවස්ථාව ඒක සම්මාදිට කාපර දෙක තුනක් වෙන පුළුවන් දෙයක්. ඒ දකින්න වෙලාවක්ද මේ කියන්නේ? සිතුවිල්ල. සිතුවිල්ල පහළ මනපමනකට නැති වෙලාව නතර වෙච්ච වෙලාවට. මනාපමුණොත් තමයි චිත්තපටි දුවන්නේ. මනාපමුණොත් චිත්තපටි දුවනවා. මනාපමනාම දෙක මැදට කරපස්සේ සීසෝකේ මැදවන්නේ. මෙහෙම මෙහෙම ගියාට ඒකේ මොමන්ට්ස් නෑ මෙච්චර. කොන්දකේ හිටියොත් නේ. ලොකු අන්ත දෙකක් තියෙනවා. අන්තට ආවට පස්සේ වේදනාවක් තියෙනවා. වේදනා ශේෂ්ත්‍රය ඉන්නවා. නමුත් මේ තැපත දුකද කියාගන්න බෑ. ඒ වුණාට විඳීමක් තියෙනවා. ඒක විචාරකව කෙලෙසන්නේ නෑ. not dramatic enough, not eventful. ඉතින් ඒක මතකිට යන්නේ. ඉතින් ඉදිරියට යන්න. ඉතින් ඉදිරියට යන්න දැන් ඇත්තටම ඉතින් යහට යන්න දෙන්නේ නැහැ හැම වෙලාවෙම මොනවා අපිට බහුරෝ කෝල මොනවා පෙන්නුවත් ඔය මොන නාඩ ගන්න නැතුවත් මම පොට්ටේ ඉපමි තැම්පත් වෙන්නේ නැහැ මගේ ඇටිටියුඩ් එක මන්ද මට ඇහෙනවා ඉලාරියට විස්තර කියනවා මේකේ කොටේ ඉන්නවා ඒකට ඒ මාතෘකාව දෙන්නේ උඹට දෙයක් තමයි නිසරයි කියනකට කිව්වට ගණන් නැහැ ඉතින් ගණන් ගන්නයි කියලා උන්ද අපිට දෙනවා හැබැයි මමනේ කියවල විඳ බලන්න ඕනේ. ඒක නිකන් මේ මේ මොකද අර එලිමිටෙන් කරලා කියන කතාව නේද? ඈ? එලිමිටෙන් කරලා කියන්නේ. ඈ? බොරුවට ඕනි නැගෙදරපත් නෑ. ඒ මනුස්සයා බත් කන වෙලාව ඇවිල්ලා. ඒ මනුස්සයා කියනවා මේ මම යන්නම් කියලා. අනේ ඉන්න. එලිමිටෙන් කරලා එතරම් ඵලයක් කියලා තමයි කියන්නේ. ඒක අල්ලන්න නැතිනම් අල්ලන්න එපා. වැලමිටෙන් අල්ලනවා කියලා කියන්නේ අහිම බක්තිය කාලයන්නේ නෑ නෑ මම කියන්නේ. ඒක යාකල කතා කරන්නේ. දුන්නාට අතිගත්තේ නැගිනේ වරදින්නේ. ඒ වගේ අපි වේදනාවක් නෑ කියන්නේ නේද? වේදනාවක් තියෙනවා, සංඥාවක් තියෙනවා, රූපක් තියෙනවා. අල්ලන්නේ වැලමිටෙන් අල්ලනවා. මම කියන්නේ පොල්ල කවන්න පොත් කියන ගාන නැත ගන්න. ප්‍රශ්නේ නැහැ. උදේට ගියාට පස්සේ අතගලට කවදාද මේක? සිතේ ගන්නට වුණා. ගුගල් එක දැම්මට පස්සේ අතගලට ප්‍රශ්නයක් නැහැ. හැබැයි අති හිරියක් තියෙනවා. මේක ක්ලවුඩ් එක දැම්මත් අත ගන්න බයක් තියෙනවා. එයා වයර් එකනේ. නමුත් බුදුජනන්ත කියනවා මේ අතේ තුවාල නැත්නම් වතවාදෙන් අත දාපුවම මොකද වෙන්නේ? ලෝකයා බලන විශ්ව කතා කරනකොට වද අත දාන්නට පගල කෑලේ ගන්න. උට කියන්නේ ඔබ දාන්නේ බා. මගේ අතේ තුවාල නෑ මම දානවා. ඒගේ පිටේ මනේ නැතිවීම අඳුර රින්ගනවා. මනේ මනේ කියන නීම කෑ ගහන අරුට යන්න එපා යකෝ පිට රීවේ කියලා. තුවාල දිනුනොත් තමයි පිට හීරෙන්නේ. තුවාල නැත්තම් හීරෙන්නේ නැහැ. ඒකේ පේන ඔලොමල ගතියක්. මෙයා දැකලා තියෙන දැක්ම මේ කෙලෙස් ආවට මම ඉන්නේ අල්ලන්නේ. දැන් බුදුජානකේ කපුල් දෙක ඊනාසෙන් ගන්න හොදනවා. හේතුල වැඩක් නැති මොකද බුදුරජාණන්ගේ වක්‍රේ බා දුයි යන්නේ නැහැ. චාරිත්‍රයේ පින්වත් පින් චිත්‍රයට හොදනවා. ඒ පිළිගෝධනේ කාට වෙන්නේ? ශාරීරික අපිට දුවියල්ලන්නේ නැහැ. ඒ වගේ Tamange හිත දන්නව නම් මේ කෙලෙස් එන්නේ ඔබ මේකට ඉමුනිටි එක තියෙනවාද කියලා දැනගන්න විතරයි. එහෙම නැත්නම් පිටින් ගෑවිච්ච එකත් පර්මනන්ට් ඉන්ක අක්ෂර හිතාගත්තොත් මේ ටෙම්පරරි ගෑවිච්ච වොෂබල් ඉන්ක ගෑවිලා දෙන්නේ මේ පර්මනන්ට් ඉන්ක කියලා. ඇල්ලුවා නම් ඇල්ලිල්ල තක තියෙනකම් විතරයි වෙන්න බන්නේ. මේකක්වත් පර්මනන්ට් නෙවෙයි. ඊළඟ ප්‍රශ්නේ සමාජ අයියේ කතා කරන්නේ නැත්නම් වැඩක් නැහැ. අර දුක වේදනා සංඥා සංස්කාර විඥාන එතනදී චේතනාවක් පාලනදී දැන් මම කිව්වේ යුක්තල එකේ නමස්කාර. නේ සංස්කාර කියලා කියන්නේ චේතනාව තමයි. සිතුවිල්ල සම්බන්ධයෙන් ගැටීමක් ගැටීමක් නැතුව ඉන්න අවස්ථාවක්. ඒක තමයි සැකී කියලා ඔබ මහන්සිය සඳහන් සැකේ තියෙනවා තාම. එයාට ඒක ලක්ෂ වාරයක් සිදු වෙනකන් ඒක රේන්ෆෝස් වෙන්නේ නැහැ. ඒක ඒ මනසික කරකලේ සැටි. ඒකේ තව මම මේකට දෙන්නේ නැතිලා යනකොට පර්ෆෙක්ට්ලි නෑ විත්ම තියෙන්න ඕන කියලා අපි තියරිටිකල් මැක්සිමම් යන්න හදනකොට කේවල කාදාකත් මේ ලෝක කරන්නේ. මේ ලෝකේ කේවල පරිසුද්ධකම නැහැ. මේකට තියෙන හිටියට වැඩි පිරිසුදුකම වැඩි. ඒක තමයි නිවන කියන්නේ. අපි ලෝවාන් වෙනකොට මේ මනසේ රැස් විදින්න ඕනේ 18 රියන් වෙන්න ඕනේ ඉන්න දෙල්ලන් ටිකක් දාගන්න ඉන්නේ. ජනකෙනෙක් තෝවාන එක චිත්තක්ෂණේ ඊගා චිත්තක්ෂණේ වායක ප්‍රත්‍යය. ආයතෝවන්නේ නැහැ ටිකක් තනෝක ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා වෙනකොට තෝවාන් ගැටි වැඩි පුතක් ජනගතිය අඩුයි. ඒකට ටිකක් හැදයක්. මෙයා යන්නේ ගෙඩි පිටින් බබෙක් හම් වෙනවා ගෙඩි පිටින් හම්බෙයි කියලා බලන්න තෝවාන්. ඒ වෙනේ සෝවාන් චිත්තක්ෂණ නේද? රූප බලන කොටත් ඒක තියෙන්න පුළුවන්, සද්ධාහන කොටත් තියෙන්න පුළුවන්. මේ දෙකත් තියෙන එකක්. දෙකත් තියෙන කෙලෙස්. ඒ චිත්තක්ෂණ ධර්ම ඒක වැඩි කිරීමට යම් ජීවන රටාවක් පාවිච්චි කරන එකට කියනවා සම්මා ආජීවය. ඒක ගන්න නැත්නම් ආය ආලංකාර චිත්තක්ෂණ ඉන්නේ. කරන්න දෙයක් නැහැ. දැන් ගෞරවණීය ස්වාමීන් වහන්සේ මේ දක්වා පරියන්ක භාවනාවේදී සිත තුළ පැවති විසිරීම් අලස ස්වභාවය මට බොහෝසේ වැටදුන්නා. නමුත් අද දෙවෙනි වතාවේදී පරයන්ක භාවනාව කරන විට මුලදී එසේ විසිරී තිබුණු මොත් ඒවා කෙමෙන් කෙමෙන් තුනීවි ගොස් හිතේ නීවරණ බැරණි ගිනි නිතාම සිව් තියුම් සමාධිය සමාධිමත් සිතක් මට සෑහෙන වෙලාවකට ලැබුණා. ඒ නිසා සිතේ මන ප්‍රබෝධයක් දැනුනි. නිදිමත බැහැරව ගියේ. බැහැරව මට ඊළඟට කර යුත්තේ මොකද්ද කියලා ඔබ වහන්සේගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. නැත්නම් ඒකට කෙලසේවා. ඉච්චරයි ආයෙ කෙලසේවා. මම ආයෙ කොටේ. ආයෙ කෙලසේවා. ආයෙ කොටේ. මම ගෙනල්පු කෙලස් නෑ මේ විලා. නැත්නම් දෙනවා. ආයෙ කෙලසෙන්න. ආයෙ වගේ ආයෙ කවදාකවත් එක දරේට ඔකහම වුණාට කිසි ජොලියක් නෑ. ආයෙ කෙලසෙන්න ඉතින් ආයෙ කොටේ. ආයෙ කෙලෙසෙන් දිලා ආයෙ ගෙට. එතකොට දෙකින් ගන්න ජීවහතු කියලා හිතෙනවා. මොකද බලන්න. එஞ்ச මම ප්‍රාර්ථනා කරන කෙල දේවා. ගරු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාවේදී දැනට මාස 4ක පමණ සිට නාසයේ වම් පැත්තේ පමණ ආශ්වාස ප්‍රාශ්වාස භාවනාව ආරම්භ කළ දිග හුස්මක් ක්‍රමයෙන් කෙටි වීගෙන යාමෙන් වැටහෙන නමුත් දකුණු පැත්ත ඇත්තේ ආශ්වාස හෝ ප්‍රාශ්වාසය කෙසේ කොහෙත්ම නොදැනේ. නමුත් භාවනාවෙන් තොර වේලාවේ දකුණු පැත්තේ ආශ්වාසයේ ප්‍රාශ්වාසයේ සිදුවන බව හොඳින් දැනේ. මෙය යම් හේතුවක් නිසා සිදුවන්නක්ද නැතිනම් නිරීක්ෂණයේ අනුපාඩුවක්ද කියා ඔබ වහන්සේගෙන් දැන ගැනීමට කැමැත්තෙමි. මීට කලින් මෙවැනි වෙනසක් නොතේරුණි. තේරුවන් සරණයි. ඒ නිසා කියන්නේ අරමුණු දැනෙන ප්‍රමාණයට කෙලස්. නාසයේ දෙපැත්තක දැනෙන කෙලස් ප්‍රවාහ දෙකක් තියෙනවා. එක පැත්තක විතරක් දැනෙනවා නම් ඒක ප්‍රවාහයක් නතර වෙනවා. දැන් ඉතින් මේ කාය ඇති කරලා දෙන්නේ කොහොමද කියලා තමයි මම හිතන්නේ. දැනෙන හරිය කෙලස් කියලා හිතන්නේ. ඒ නිසා දැනීම අඩු වෙනවා. කඩ කඩ වෙවි යනවා නම් මේ භාවනාවේ දියුණුව කියන්නේ ඒක තමයි. ඉතින් ඊට පස්සේ අයියෙන් හුස්ම ගන්න මේ දකුණු පැත්තේ හුස්ම දැනෙනවා. ඒ තරම්ම කෙලෙස් වලට ආසයි කරනවා. ඒ තරම්ම කරදර වලට ආසයි කරනවා. ඒ නිසා නිංගිත්තක් අපි ඈත් වෙනවා දකින්නකොට ඒකට නඩු දානවා, පිල්ලුසාවි යනවා, පින් කරනවා හෝ බෑ බෑ බෑ භාවනා කරනකොට මොකද නාත් දෙකේම හුස්ම නම් තියෙනවා. එහෙම නම් නැත්තම් බෑ කියලා. ඒක නිසා සර්වඥාන්සේ දේශනා කරලා තියෙනවා අනිදරණා වික්‍රම අනිමිත්තා වික්‍රේ උපදී ආපකාංශල ධර්මනෝ අනිමිත්තා තස්සේව නිමිත්තස පහන තං අකුසලම් පහේති මහණෙනි උපදින තාක්කලේ සුපදින්නේ අරමුණක් ඇති දැනීමක් ඇති ඒ දැනීම නැති වෙනවා කෙලස් නැති වෙනවා මේ මම මේ කිව්වට පස්සේ මේ ප්‍රශ්න ලියුවේ කරන ආයස කැමතිද ආයසක ප්‍රශ්න වලට. කුරුසුර දැන්න ගැලින් කුරුස් කෙලේ. සියුම්වට දැන්න ගැන කෙලේ කෙලට සියුම් වල. අතිසූක්ෂම උනා කියන්නේ කෙලේ අතිසූක්ෂම වෙලා. අන්න එහෙම තියනවා ඒකනම් බුදුහාමර අපට එන්න පාර. මේ ප්‍රශ්න ලියුවේ කරන කැමති මම ආයම් කැමති ඒ දැනුමත් එක්ක ප්‍රශ්න වර්ණන කරනවා නම් ඉදිරිපත් වෙයි කියලා අනතක ඉදිරිපත් වෙන්නේ කියලා මම බොහොම බාගෑගත්ත ඒකට පහත් ඉල්ලා සිටිනවා අනිත් අය වෙනුවෙන් ඒක මම මෙච්චර කතා කරන එකේ මම නිය වචනයක් කතා කරන්න බෑ හරි අසාධාරණයි ඉදිරිපත් වෙන්නේ ඊමා ස්වාමීන් වහන්සේ පටිච්ච සමුප්පාදයේ ඉස්තර කරන සංස්කාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප යන්නේ විඥානයේ යන නාමය යන කෙටියෙන් පැහැදිලි කර දෙන්න. මේ දෙකේ වෙනස. මේ දෙකේ වෙනස. විඥාන සහ නාමය. ඉවරද ප්‍රශ්න? එච්චරයි සම්පූර්ණ. එච්චරයි. කියන්නේ නේද? ගිලිනවා භාගයට ගිලින ප්‍රශ්න නේද? ඉතින් මේක මේ කොලේ වල දෙන්න අපි ධර්ම සාකච්ඡාවේදී ගන්නවා. ධර්ම දේශනාවට යනකොට අපි ටිකක් කෙටි නෙවෙයි ටිකක් ඉස්සර කරගන්න වෙනවා. ඒක කොලේ පැත්තට. දිග කසන්නේ ඉතින් ওই ප්‍රශ්න කරනකොට ඒකේ ඕනේ නැහැ නේ. ඊග හරි කෙටි හරි තමයි තියෙන කියන්නේ. ගරු ස්වාමීන් වහන්සේ මම ආනාපාන සතිය කාලයක් තිස්සේ වඩන යෝගා වචරේ. එදිනෙදා කම්මැලි කටයුතු වලදී කායක සිත තබා සිහිය සිටීමේදී කාය ලෝකරේක ආකාරයට විවිධ සිත් පහළවීමෙන් මෙහෙවන ආකාරය හඳුනා ගන්න. ඒ වගේම ශරීරයේ විවිධ ඕනෑකම් විවිධ සංඥා වලින් දැනීම නිසා පහළ වීම පහළවන හිත් මගින් වන ක්‍රියාවලියද නිරීක්ෂණයට කර ගැනීමට හැකි වේ. දීර්ඝ කාලයක් පුරුදු කරගත් ගති පුරුදු නිසා වැරදි වූ නිවැරදි බව දැන දැන නොදැනීම මගේ ඇඟ සිතක් හොර රහසේම ක්‍රියාත්මක වී එකිනෙකාගේ අවශ්‍යතා ඉටු කරගන්නා හැටි ඊට පසුව පහළවන පසුතැවීම හොඳින් වටහා ගතිමි. මුලදී මුලදී නම් මේ ගති පුරුදු වල ඇති තද ඇලෙන හා ගැටෙන ස්වභාවය ඊතරම්ම දරුණු වුණ නිසා හුඟක් අපහසුතාවයන්ට මුහුණ දෙන්නට සිදු වුණි. හිත පශ්චාත්තාපයට පත්ව කාලේ හුඟක් නාස්ති වීමකුත් සිදු විය. ඒ ඒ හැම අවස්ථාවකම නැවත නැගීමට ඈත ඉඳන් හෝ ඔබ වහන්සේගේ නොමදවල ගුරු උපදෙස් මහඟු උපකාරයක් විය. නැවත පළඳුන් මේ අවවාද නිසා නැවත නැවත ආයෝජනය නිසා හොඳ සිහිය බැලීමේදී මේ දෙපාර්ශවයේම බ්‍රැකට්ස් ඇතුලේ හිතක් 6යි. එක මුත්තුවෙන් යන ගමනක් හැර මෙහි හරයක් නැති බව දනි. දැන් තදින්ම දැනගන්නට පටන්ගෙන ඇති බවක් හැඟේ. රූපයට වඩා දැනෙන දැනගන්න හිතක බලවත් බව දැනගතිමි. මේ දෙපාර්ශ්වයේම පොදු ගතියක් විදින් බ්‍රැකට්ස් මෙතැනම පටන්ගෙන පැවැත්මක් මවා නැති වෙන බවයි. හොඳ අවධානයේ සතිමත්ව සිටින අවස්ථාවල ගණනාවක්ම වැඩි වැඩි ගියා. සක්මන් භාවනාවේදී මුලින් ඔළුවේ මළුවේ ඇඳෙන මට වම් දකුණු කකුල වෙන් කරගත හැක. දකුණු කකුලේ ක්‍රියාවන් හොඳින් හිතට හසු වුණා. වම් කකුලේ ක්‍රියාවන් ඊතරම්ම යුණුසුලුව වෙන නිසා දෝ නිකම ඇදී යන බවක් වැටහේ. මුලින් ඔළුවේ විලුඹි වැදින්නේ යටිපතුලේ බලුවේ නැලීම මල් තවම කාකාරයක වැටි වැඩි ආයස වැඩි ආයාසයකින් තොරව බයිසිකලයක රෝදයක් කරකවන ආකාරයට මගේ සක්වල සිදුවේ. පර්යන්කේදී හුස්ම රැල්ලට හිත යොමන මට ඇතුළෙන හුස්මෙන් පිටවෙන හුස්ම වෙනස් බව උණුසුම් සිසිල් බවක් වැටේ. හුඟක් අවස්ථාවල මේ තත්ත්ව වෙනස් වෙයි. හිත හොඳින් තැන්පත් වෙන්නට කලින් එය කලින් මුළු මුහුණ නම් යම් ප්‍රමාණයකට උඩු කයත් තද උණුසුම් ගතියකට පත් වී උඩුණක් ළඟ සිටින්නක් වෙයි. රාත්‍රී ඉන්පසු එය ක්‍රමයෙන් සිසිල් බවට පත් වේ. නැවත දාන්න වැගිරෙන්නක් වෙයි දැනි. දැනි. සිසිල් බව සීතල සීතලක් බවට පත් වී නැතිනිය. ඒ නිසා ඒ හා සමගම හුස්ම ගැනීමේ වේගයක් ක්‍රමයෙන් අඩු වී නැති ගියයි. තවත් සමහර අවස්ථාවක හුස්ම ගැනීමත් හෙලීමත් කවලම් වී කම්පනයක් හැටියට පමණක් උඩුකය වැටේ. සුළු වේලාවකින් එයක් ගෙවි ගොස් ඉතා නිශ්චල තත්වයකට පත් වේ. මේ නිසන බව කෙට් කල පවතින අතර සුනාමියක් එන්නක් මෙන් සිත්තිලිලි ඇවි මේ ඉඩ වසා ගනී. හිත ඇවිස්සුණු ස්වභාවයක් ගනී. මෙය මහත් වෙහසක් ලෙස දැනේ. ලද ගුරු උපදෙස් අනුව මේ ඇවිස්සීම තුලින් ආනාපානයේ විස්තර දැනීමට උත්සාහ කළා. හුස්ම ඉතාම නිශ්චල ස්වභාවයකට පතුලටම කිඳා දැස ඇති ආකාරයක් වැටහෙන බැවින් ඇවිස්සුණු සිතට ආවරණයක් නැති තැනක ඉන්න බව ගැන අපහසුවකට පත් වේ. මේ මේ මතකිට ඇති සිහිවිලි වලට පහසු නොවේ සිත ඒ නිදහස් කර ගැනීමට ඕනෑකම තිබුණා බොහෝ විට එය අපහසුවක් ලෙස දැනේ. එහෙත් සමහර අවස්ථාවල මේ සිතිවිලි වල පටලැවෙන්නේ නැතිව සිටින්නට ඇති හැකියාවද දැක්ක ඇත ඇත දැනට ඒ ඉතා විරල අත්දැකීමකි මේ නිසා ඉබේටම වගේ පරයන්ති කය නැගිට වේ යයි සිතේ විඳින්නට මේ සිදුවන්නේ විනාඩි 45කට විතර පසුව යයි මට සිතේ මෙසේ සිතිවිලි වල බාධාවක් නොමැති පරයන්ක නිින්ද ගියා ගියක් මෙන් ස්වභාවයකටපත් වී මුකුත් මතකයක් නැති පරයන්කයක් හැටියටපත් වේ. මෙසේ අන්ත දෙකක දෝලනයක් දෝලනය වීමක් හැටියට සිතේ ඊතා පිරිසිදු පහසු තත්වයක් ඊතා අපිරිසිදු අපහසු තත්වයක් ළඟ ළඟ තබා ඇති බවක් හැඟේ. අනුකම්පාවෙන් මාකට අවවාදයක් ලැබේවා. තෙරුවන් සරණයි. විස්තර වැඩි වැඩි වුණාට කියනකොට වැඩි දෙකී විලා තියෙනවනේ. ඒ නිසා මේ කැළඹිල්ලද මම කියාගන්නේ නිශ්චල බවද මම කියාගන්නේ මතක. මේ කැළඹිල්ල මම කියාගන්නේ කරුතඥයන් කියනවා. ඒ ඒකම යට නිශ්චල භාවය කියනවා. ඒක අනුරගන්නේ කරන ආර්යමංශ කියලා කියනවා. ඉතින් ඕනම කොට ඕනම විදිහට දෙන්න කියනවා. මේ සබෝධංශය සඳහන් කරනවා නපුරු මූදක. මතු පිට වතුර සුලංග නිසා කරන්නේ. අඩියම වතුර මිංගල තිමිංගල ආදී විශාල මත්ස්‍යයන් නිසා කැළඹෙන මැද වතුර කඩාවක් කැළඹෙත් සෝන කල්බල මනසක ඒකාග්‍රතාවය තියෙනවා. ඉත තමයි දන්නවනම් මේ කලබල ඒකාග්‍රතාවය හල්ලන්න ඉත ඒකාග්‍රයි. නමුත් මේ කලබල ගැන කතා කරන්න පටන් ගත්තොත් ඒකාග්‍රතාවය නැති වෙනවා. ඒක නිසා අපේ වැඩේ මේ කලබල වලටමයි කැමැත්ත, රණ්ඩු කඩෝලේටමයි කැමැත්ත, කෙලෙස් වලටමයි කැමැත්ත. ඉතින් ඕක ගැන කතා කරගෙන ඉන්න තාක්කල් අද ඒකාග්‍රතාවය අසන්න. ඉතින් ඕන කරකට. කොටින් කියන මරණ චිත් මරණ චිත්තක්ෂණේ ඒකාග්‍රකම තියෙනවා. ඒ නිසා ඒ කලවලට සමාන නොවි ඒකාග්‍රතාවයේ සමාදම් වීම අනිත් චිත්‍රය සහ චිත්ත කැන්වස් එක වගේ. චිත්ත තේසයක් වුණා දීලා දීලා යනවා භාව චිත්‍රයක් වුණත් රේඛා චිත්‍රයක් වුණා. ඒ චිත්‍රය හරහා කැන්වස් එක දිහා බලන්න. කැන්වස් එකේ හැඟුම් අවශ්‍යමද කියන්නේ. මේ කැන්වස් එක නැතුව චිත්‍රයක් ගන්න බෑ. මේ චිත්‍ර කරපුවාමදී අපි චිත්‍රය බලන්න තරම්. එයාගම දින කැන්වස් එක දිහා බලන්න. උදේට කියන්නේ චිත්‍රය ගන්න බලපන්. ඕකේ පිටිපස්ස කැන්වස් එක තියෙනවා. කැන්වස් එකේ මොනම අදහසක්වත් නැහැ. හැම චිත්‍රයකම පිටිපස්ස කැන්වස් එකේ චිත්‍ර නැහැ. ඕනේ කලබලයක් අත් ඒක ඇතුලේ තියෙන ඒකාග්‍රතාවය ඒකෝදි භාවය බලන්න දැන් බලාගෙන ඉන්නවා කවදද මාව අඳුරගන්නේ කියලා. මේ මුතජනේ පොඩුවක් තරම් දොස් කිය කියලා කාර්ය කම්පණ දෙන්චල් ගන්න නඩු කිය කියලා කතන්දර ගොත ගොත ප්‍රපංච කර කර රට ගානේ විදිනවා. ආර්යනාන්ත කරන්නේ ඔය කොච්චර ඇවිද්දත් ඒක ඇතුලේ තියෙන ඒකාග්‍රතාවයන් තරම් tempat බව බලන මේ දෙකම එක ළඟ ඉන්න ලැජ්ජාවක් නෑ. චංචල ගතිය රාංචල ගතිය කිසිම ලැජ්ජාවක් නැහැ. ඒ නිසා අපිට ලැජ්ජාවක් නැතුව ඔය නිශ්චල බවට හිත දාන්න පුරුදු කෙරුවොත් බුදුආත්ම හිලාවි නැහැ. කම්බල චංචල බවට හිත දැම්මොත් මානය මාන පාක්ෂිකව එතනින් වැඩි හැම කෙනාටම හැම චිත්තක්ෂණයම මේ අවස්ථා දෙක තියෙනවා. අපි කාටද කඩුව දෙන්නේ කාටද කොබුව දෙන්නේ කියන ප්‍රශ්න. මම කියුමාරි කාටද කාටද කියන්නේ කාටද හරි හරි ලෝකයි ඒ වගේල තියෙනවා නේද සාර්ථක කියන දෙන්න දෙයක් ඇත්තේ නැහැ ඉතින් කාටද කාටද දෙන්නේ කාටද කොහොමද දෙන්නේ කියන එකයි ප්‍රශ්න තියෙනවා දෙන්න නම් මඩලට මාඩයක් තියෙනවා එදිරජුලුත් තියෙනවා මාර්ගෙ හිත කියලා තියෙන්නේ මාස්ටර්දට සීලෙ මොකද කරන්නේ රාජ විඤ්ඤාණය බිල්ල යනවා පස්සට දිනනවා. දිනන්නේ දෙන්නගේ භාෂාව බලය නෙවෙයි. දෙන කඩුවෙන් එන එම්මේ. ඊට පස්සේ දැන් දැන් මොකද කියන්නේ කුමාරට කියනවා මේ කැලේ හොව අපන්න දාන්න ඉන්න බෑ ඔක්කොම ගලව කියන්නේ දීපන් කියලා. අපර දුන්නා පස්සේ අමනගතියති මෙලනි අංගනන් මලනි යන්නට කුමන සරණද මගේ අද්දකට දෙන්න දුප්පල යන්න කැලේ කියලා. කුමාරයෙක් නෑ රත්තරන් බඩු විදක් නෑ නැද්දක් නෑ මොකක්වත් නැති ඒ නිසා කාටද කඩුව දෙන්නේ කියන එක දෙවන්නේක්ම තරම් ලාභවත් නෑ සුවිරු ඥාන අවශ්‍යයි චින්තාමය ඥාන අවශ්‍යයි වරින් වර වරින් වර මේ කියන විදිහට මේ කොච්චර කරමුණා තාබණේ කෝල් එකේ අරිනවා දක්කන ඒක සමාදන් වීමට අපි සාමූහික ප්‍රයත්නයක් කරන්නේ යතමන පෞද්ගලිකව හරියට එළියක් තියෙනවා ඊට යෝනිසමංච කාර්යයක් තියෙනවා. හරියට ප්‍රතිපදා මොකක්ද කියලා තේරුම් ගන්න. ඒක තේරුම් ගන්නේ මේ හරින වර්ධිත ක්‍රමෝණ මිසක් අර ඉච්චිරම හරින ක්‍රමයක් නෑ. ෆයිලෙන් වල මෙතන දෙකලා යන්නේ. ඒක ප්‍රශ්නයක්. ඔව් අදාට ඒකට පැයකමාරක් කරනවා. ජීවන සාමකාල සුද්ධ කරනවා. ඒක විනාඩි 25ක් ඉතින් මම හිතනවා මේක දෙකට බෙදලා සක්මන්ටයි පරියන්කටයි යොදමු කියලා. මේ කියන්නේ ඉන්නේ 45ක් සම්මේ ඉන්නේ 40ක් සක්මන් කරලා ඉන්නේ 45ක් පරියන්කට යොදමු කියලා. දැන් එතකොට අපි එකෙන් මේ අපේ ප්‍රශ්න කාරක වල පිළිදී සමාප්තිය දක්වා කරනවා. ඉතින් මම පහුගිය දවස් දෙකෙත් කී කිය හිටියා කැමති නම් අපිට එකමාරට පටන් ගන්න පුළුවන් ප්‍රශ්න විචාරයක් කර දෙවිලකට සුදු වෙනකම් පැය එකමාර කාලයක් ගන්න. ඒකට අපිට පුරුදු පරිදි අන්තිමදී කාලසටහන කරන්න පුළුවන්. ඉතින් ඒක සම්බන්ධව යෝජනාවට කවුරුහරි විසුද්ධ වෙන කවුරුහරි ඉස්සරහ නැත්නම් අපි ඒක එකතු කරමු. ඉතින් අපි හිතේ එකමාරට එකතු වෙනවා කියන කතාව සම්බන්ධ කරගන්න. මේ අපි මෙතන විනාඩි 40ක් සක්මන් කරනවා විනාඩි 45ක් පරියන්ක පාරක් දෙනවා ඒ සහභාගීත්වය බොහොම පිංචිත් වෙනවා ඒතු අය ඒ තමයි මොඩකට හිතන්නේ අපි ප්‍රසිද්ධී මේ ඉලක්ක විසක් නේ මම මයිලක ජීවන ඒ නතු ගතිය ආරගෙන ප්‍රසිද්ධිය දඩුවම් කරන ගතිය ඒක මම හිතනවා කවුරුත් තේරෙන මම ඒකයි පාවිච්චි කරන්න කියලා ඉතින් ඒ නිසා කාගේ සහභාගීත්වය මම හිතන්නේ වැඩි වෙයි කියලා බලාපොරොත්තු වෙනවා ඒ දෙයින් වෙඩි වේවා මේ ප්‍රකාශයත් එක්ක අපේ උසහගතයි මම සතහන් වෙනවා ජීවිතේ නාම කෙරුවා කරවයි